මේ පොට්ටපාද සූත්‍රය කියන්නේ දීඝ දීර්ඝ සූත්‍රයක්. එක ජවනිකාවක් නෙවෙයි ජවනිකා රාශියකින් සමන්වාගත නාඩගමක් වාගේ නාට්‍යයක් වාගේ. ඉතින් ඒ නිසා මේක සංග්‍රහ වෙලා තියෙන්නේ තීට ගැළපෙන දීඝනිකාය කියන පොතේ. සූත්‍ර පිටකයේ පළවෙනිම සංග්‍රහ වෙලා තියෙන පොතේ. ඉතින් මේ සූත්‍රයේ අපි මේ වෙනකොට දේශනා 25ක් ගෙවන් කරලා තියෙනවා. ඒ නිසා මේ අද අතරමැද සූත්‍රයේ මැදින් කොටසකුයි උද්දුත කරගත්තේ 26 වෙනි දේශනාවට ආරම්භය ලබා ගැනීම සඳහා අද මේ මාසේ 8 වෙනිදා කලියුග වර්ෂයේ ඉතින් මේ වෙනකොට දේශනාව අහන්න ඉන්න සෑහෙන පිරිසක් ඒ මුල් දේශනාවට ආපු නැති නිසා වුන්කන් දීපු නැති නිසා ඒ විතරක් නෙවෙයි කොහොමද සූත්‍රයේ ගැඹුරු නිසා අතරමැදින් පටන් අරගත්තාම අත කඩාගෙන දැම්මා වාගේ අපහසුකටපත් වෙන්න ඉඩ තියෙනවා ඒ නිසා අපි දේශනාවේ මුල් ප්‍රදේශයේ පාවිච්චි කරනවා මෙතෙක් ගොඩනගාගෙන ආපු මේ පසුබිම හඳුන්වා දීම නිදානය ගැන සිහිපත් කරන්න. ඊට පස්සේ අවස්ථානුකූලව තමයි අපි අද ඉදිරිපත් කරපු මේ උද්ෘතයට ඇවිල්ලා සම්බන්ධතාවය දිගට පාත්තන්න යන්නේ. ඉතින් ඒ අතින් බලනකොට මේ පොට්ටපාද සූත්‍රය ප්‍රධාන වශයෙන්ම සාකච්ඡා කරන්නේ පංච උපාදානස්කන්ධයන්ගේ සංඥාස්කන්ධය ගැන. හරිම ගැඹුරු කොටසක්. ඒ මොකද ඒක ඊටාම මායාකාරී, ඊටාම ෂටයි, ඊටාම චපලයි. ඉතින් ඒක නිසා ස්වං විවේචනයකින් යුක්තව එහෙම නැත්නම් රැඩිකල් වාදීව ප්‍රශ්න දිහා බැලුවේ නැත්නම් ගොඩාක් සංනිවේදන ප්‍රශ්න අභ්‍යන්තර බාහිර වශයෙන් ඇති වෙන්න පුළුවන් ප්‍රශ්න ඉල්ලන જાති ප්‍රශ්නයක් මේකේ තියෙන මාතෘකාවක් මේකේ තියෙන. නමුත් ඒක බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා එක ගැටේ ලියන හැටි කාරණාව නෙමෙයි ගැටේ ලියන ක්‍රමේ දිහා බලනකොට අද තියෙන මොනම sannivedanayakවත් මොනම ක්‍රම වේදයකවත් මොනම භාෂාවකවත් මොනම ව්‍යාකරණයකවත් නැති ලස්සනට ඒ ව්‍යාකරණ භාෂාවල තියෙන අඩුපාඩුකම් කපාගෙන ඉතාම ගැඹුරකට කෙනෙක් අරගෙන යනවා කෙලින්ම බුදුහාමුදුරන්ගේ හේවණේ ඉන්න තරමට. හරියට බුදුහාමුදුරන්ගේ සිවුර අල්ලගත්ත රාහුල පුංචි කුමාරයා කිව්වා වගේ ශ්‍රමණ මහණ උඹේ හේවණල්ලත් මට සැපයි කියන ගතියට බුදුහාමරෝ පිටන අවබෝධයක් එනවා. නමුත් ඒක මේ දාර්ශනික වශයෙන් එන, චින්තාමය වශයෙන් එන අවබෝධයක් කරන්න නෙවෙයි අපි මේ දේශනා පවත්න්නේ. තමන් භාවනා කරලා මේ වෙනකොටත් යම් ප්‍රමාණයක් අත්දකලා තියෙනවනම් ඒ අත්දකබලා තියෙන දේවල් වල තියෙන වටිනාකම තමන්ටම තමන්ගේ වටිනාකම මතු කරන්නයි. වගේ මේම දේශනා කොච්චර ඇහුවත් භාවනා කරන්නේ නැතුව මේවට අහුම්කන් දීම බෙහෙත් තුඩු කියනවා වගේ වැඩක් සෙටි සනීප වෙන්න නම් කසාය හොයාගෙන වනහොද දාන තම්බලා අටේකට ඉඳලා බොන්න ඕනේ. ඒ වගේ තමයි භාවනාව. ඉතින් ඒක නිසා මෙවැනි දේශනාවකට භාවනා කරන පිරිසක්ම සාකී කරගන්න ලැබීම වාසනාවක්. නමුත් මේ භාවනා කරන පිරිස් හොඳට නුවණ යොදවලා හොඳට තමන්ගේ පෙර අත්දැකීම් මේ දේශනාවල පෙර සුතමේ ඥාන මෙහෙවමින් ඕනේ මේකට අහුම්කම් දෙන්න එහෙම නැත්නම් අමාරුයි එහෙම මෙහෙවලා ඇහුවත් අහුම්කම් ඒක පිළිබඳව කිසියෙත්ම අව탁සේරුවට කරන්න යන්න එපා ඒ නිසා අපි දෙපාර්ශවයේම සතිය පැහැදී යෙදී සිටීමෙන් තමයි මේක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ සංඥාව පිළිබඳව මතක් කරලා දුන්නේ මේ සූත්‍රයේට පොට පාද ගන්න හදන ඒ පොට්ටපාද කියන අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයා නගන ප්‍රශ්නයක් නැත්නම් යෝජනා කරන ධර්ම මාතෘකාවක් අනුවයි බුදුජාණන් වහන්සේ මේ අහම්බෙන් ගෙට කොට වෙච්ච වෙලාවේ ඒ පිළිබඳව විග්‍රහයක් කරන්නේ. ඒ පොට්ටපාද පරිබ්‍රාජකයා බුදුහාමුදුරන්ට ඉදිරිපත් කරන ධර්ම පාබතය ධර්ම මාතෘකාව තමයි අදිස්පඤ්ඤා අදි අදිසඤ්ඤා නිරෝධය කියන්නේ මොකද්ද කියලා අහන එක. ඒකත් බුදුහාමුදුරන්ගෙන් අහනව නෙවෙයි. මේ වොට්ටපාත පරිප්‍රාජක කියනවා මේ ගුණ තුන් සිල් තුන් අතර තිබුණු ළඟදී තිබුණු අහම්බෙන් ඒ ධර්ම සාකච්ඡාවක නැත්නම් අද කාලේ කියනවා ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයක බෞද්ධ නම් නෙමෙයි ඒක නිකන් ගුතුන් අතර තියෙන සම්මේලනයක මේ අධි අධි සංඥා නිරෝධය පිළිබඳව සාකච්ඡා කරන්නේ ඉති පොට්ටපාද පරිප്രാජකයාත් සම්බන්ධ වෙලා තියෙනවා. හැබැයි බොහොම නිස්සද්දව සම්බන්ධ වෙලා තියෙනවා. ගොඩක් ඇහුම්කන් දීලා තියෙනවා. එතකොට ඒ සම්බන්ධයෙන් එතේ හිරපු මත මතාන්තර ඔක්කොම එකතු කරලා ගන්නකොට මත හතරකට අඩු කරලා සභාව විනිශ්චයකින්තරව විසිරලා ගිහිල්ලා තියෙනවා. ඉතින් පොට්ටපාද තේරුම් ගන්නවා මේ හතරම එක අඩු කරන එක ලේසිත් නෑ මේ හතර එකක්වත් සත්‍ය නිරූපණය කරන්නෙත් නෑ අර්ධ සත්‍ය තියෙන්නේ ඉතින් වටිනා මාතෘකාවක් නමුත් අපට මේක විසඳ ගන්න බැරි වුණා කියන දෙගිඩියා වෙන්නකොට තමයි සරුවච්චන් වහන්සේ ස්ථානට වැඩම කළ ආසනය ගන්න. ඉතින් එතෙත් තිබුණු කතා සියල්ලම අයින් කරලා පොට්ටපාත කෙලින්ම මාතෘකාවට බහිනවා. නැත්නම් සරුවච්චන් වහන්සේගේ අවධානය යොමු කරනවා මේ අදි සංඥා නැත්නම් අභි සංඥා නිරෝධය පිළිබඳව. ඉතින් එතකොට සරුවච්චන් වහන්සේ ඒක මේ ආම්බෙන් යන ගමනකට ගෙඩ කොට වෙච්ච වෙලාවක්. සර්වචනන්සේ ඒකට ඊටාම අනුකම්පාවෙන් මේ අபிසඤ්ඤා නිරෝධය පිළිබඳව අකුලක් මැස්තෙන් ඉදි දුර්ගයක් මැද්දේ පාරක් කපාන අඬ ගහන යන වගේ ඒ පොට්ට පාද අඬ ගහගෙන යනවා ඒකෙදී අනුභවනා කරපු කෙනෙකුට නම් යම් යම් කරුණු උපදේශ ආදර්ශ කමටහන් ධර්ම සාකච්ඡා ගොඩක් සිද්ධ වෙනවා. නමුත් අවසාන වශයෙන් පොට්ටපාද ඒක බුදුහාමුදුරුවෝ පෙන්වපු මේ න්‍යාය මාර්ගයේ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. අහන ප්‍රශ්න වලින් තේරෙනවා යන්නේ කොහෙද කියලා අහනකොට මල්ලේ පොල් ප්‍රශ්නයක් අහනවා. මේ ਸਰවඥාන්සේ ඒවටත් අවස්ථානුකූල උත්තර දීලා කියනකොට පොට්ටපාතර තේරෙනවා බුදුහාමුදුරු කියන අනිවිඩය මට sannivedana වෙලා නැහැ කියලා. ඒක පොට්ටපාතර තේරුණාට පස්සේ අහනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ওই කියන විදිහට මට කියන මේ දෙගිඩියාවත් එක්ක මට මේක මැරෙන්න ඉස්සලා මේ ප්‍රශ්නේ විසඳ ගන්න බැරි වෙයිද අවාසනාට වගේ සර්වඥාන්සේ කියනවා ඔබට බෑ කියලා. ඔබගේ කෙනෙකුට මේක විසඳන්න බෑ. ඔබ දැනටපත් ඉන්නේ මිත්‍යා දෘෂ්ටිකයට අනුමුත්තේ පැත්තට යොමු කරනවා. ඒකක් අදහගෙන ඉන්න ඔබ වගේ කෙනෙක් ඉස්සරහට බුදු කෙනෙක් ඇවිල්ලා මෙච්චර වෙලා ගත්තත් බෑ. ඒක හරියට වෙන්නේ නිකන් නාස්තික මූලධර්මවාදී ප්‍රකාශයක් වගේ බුදුහාමුදුරන්. ඉතින් ඒකට පුත්‍රජානන්තර පින්නපාත වෙලා වඩ නිසා බුදුජානන්සේ ආසනෙන් නැගිටලා පින්නපාතේ වයින්නවා. වැඩියට පස්සේ පොට්ටපාදගේ ගෝල බාලියෝ ටික පොට්ටපාද පරිප්‍රාජකයාගේ ආරාමයේ මේක සිද්ධ වෙන්නේ. ඔක්කොම එකතු වෙලා අරමුණට අඩ යටියකින් කැතිපරෝවකින් අද අත්පරෝවකින් කොටනවා වගේ වට කරගෙන අනින්න පටන් ගන්නවා. දරුවත් යනාන්තේ ඉස්සරහට කුක්ෙක් වගේ කියන කියන දෙයට හා කියන්න එනවා. අපිට කියලා ධර්මයක් තියෙනවා නේද? අපිට කියලා මේ සමයක් තියෙනව නේද? අපි කියලා දෘෂ්ටියක් තියෙනව නේද? කොහොමද අපේ නායකයා වැඩ කරන්න ඕනේ වෙන නායකයෙක් ආපු වෙලාවක අපි වාදේ ඔප්පු කරගන්න උත්සාහ කරන්න එපා. ඒ වෙනුවට ඔක්කොම සාදු කී කිය අහගෙන ඉන්න බුදුහාමුදුරු කියන දේ කියලා වට කරගෙන කොටනවා. මේ පොට්ටපාද කියනවා උඹලා එහෙම අපේ ගෙදරට ඇවිල්ලා වෙන කෙනෙක්ගේ වාතයක් ඔප්පු කරලා කීකට සතුට කන ගන්නවට කමන්නේ. හැබැයි මට නම් බුදුහාමුදුරු කියපු දේ වැරද්දක් නම් පේන්නේ නැහැ. පොට්ටපාද කොහොම හරි කකුල් දෙකෙන් හිට ගන්නවා. ඒ විශාල සමංගෙම ගෝල බාලියෝ මැද. මෙහෙම ඉතින් දවස් දෙකක් යනවා සමාජලාට ඒ අතරමැදි ඉතින් ගොඩක් උද්ඝෝෂණ ආරවුල් අයිතිවාසිකම් හට යන්න ඇති ඒවා ඉතින් සූත්‍රේ නෑ කෙසේ නමුත් දවස් තුනකට විතර පස්සේ ඒ පිරිසේ හිටියා බොහොම පස්සේ පේන තීරණ පටන් ගන්න ගන්නවා ඒ මනසට ටිකක් පොට්ටපාදලත් වැඩි කාරණා තේරෙන වගේ ගෝලේ හත්ති සාරිපුත්ත කියලා චිත්තහත්ත සාරිපුත්ත කියලා එයා කොහොම හරි පොට්ටපාදව අවශ්‍ය ගන්නවා ආයශරයක් අපි යන සරුවචනාංශිකාවට ගිහිල්ලි වෙලා අර එදා උන්වහන්සේ කපල දිව පාර අපි තා ටිකක් සුද්ධ කරගන්න කියලා. ඉතින් ඒ දැන් දෙවෙනි ජවනිකාව තුන්වෙනි ජවනිකාව පොට්ටපාද නැවතත් සරුවචනාංශය දකින්න සවැත් නුවරට වඩිනවා. වැඩලි වරලා ආය නතර කරපතනilla ආය කතාව පටන් ගන්නවා. පටන් අරගත්තාම සරුවචනාංශය අර එදා ඔබ වගේ කෙනෙකුට මේක තේරුම් ගන්න බෑ. ඔබ ඉන්නේ මේ වගේ දෘෂ්ටියක. ඔබේ දෘෂ්ටියේම අනුන්ට උගන්නමින් ඉන්න කෙනෙක්. වෙනස් වෙන්න කැමති නැහැ. සම්බට බෑ කියලා අර විදිය සාපයක් වගේ ප්‍රකාශයක් කරාට එහෙම ගතියක් පෙන්වන්නේ නැවත පැමිණීම බොහොම සාදරයෙන් බාර ගන්නවා. බාරගෙන මාත්‍රිකාවට සම්පූර්ණයෙන්ම අලුතෙන් බහිනවා. බහැල ඉවර වෙලා දැන් සරුවච්චන් වහන්සේ පොට්ටපාද කියලා ප්‍රතික්ෂේප කරපු යම් යම් එවකට ඉන්දියාවේ පැවතිච්ච මත ඉන්දියාවේ පැවතිච්ච දෘෂ්ටි පටන් සරුවච්චන්සේ බාර ගන්න විදිහට වගේ කතාව පටන් අර ගන්නවා. වෙන විදිහට කියනවා නම් කොටපාද උත්සාහ කරන්න හදනවා මේ සංඥා මට්ටම් තුනක් වෙනවා වගේ ඒක පේන්නේ බලනකොට ඒ අනුව කෙනෙකුට ආත්මයයි කියලා මමයයි කියලා නිට්යයි කියලා සුඛයයි කියලා සුභයයි කියලා තමන්ගේ හිතේ සුසලසනමයි කියලා සංඥා වේදිකා පට්ටල අට්ටාල තුනක් අඳුර ගන්න උත්සාහ කරනවා බුදුරජාණන්සේ ඉස්ලාම කියනකොට ඒව පිළිබඳ රිදවන්නේ නැතුව ප්‍රතික්ෂේප කරනවා. දැන් ਸਰවචනසේ පොට්ටපාද ඉදිරිපත් කරපු මේ අට්ටාල තුනම නැත්තම් මේ වේදිකා තුන ඒ පදනන් තුන පදනම් කරගෙන බණ පටන් ගන්නවා. ඉතින් ඉස්සල්ලා පේන්න තිබුණේ ਸਰවචනහන්සේ අනාත්මවාදයක් කතා කරනවා පොට්ටපාද ආත්මවාදයක් කතා කරනවා. <clears throat> දැන් ਸਰවචනහන්සේ ආත්මවාදයකට බහැලා. බහැලා පොට්ටපාදෝ ගිය කරටත් දා ගන්න හදනවා. හරිම ලස්සනයි ඒ ඉදිරිපත් කරන ක්‍රමය මේ දෙවෙනි පැත්තට යනකොට අපේ බෞද්ධයන්ට ඩොක්කක් කැණෙනවා. සර්වඥාන්සේ මේ අත්පටිලාභයක් ගැන කතා කරලායි බණ පටන් ගන්න. දැන් අපි දන්නා තාක් අපි දන්නේ බුදුහාමුදුරු අනාත්ම ධර්මයක් දේශනා කරා ත්‍රිලක්ෂණයේ වැදගත්ම අංගයක් තමයි අනාත්මය කියලානේ. දැන් බුදුහාමුදුරුවෝ මෙතන ආත්මයක් ඔප්පු කරලා පෙන්වන්න හදනවා. ඒක දිහා බලනකොට හීන් දාඩි දාන පොට්ටපාදට නෙවෙයි බණහන අපටත් බණ කියන අපටත් හීන් දාඩි දාන බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙන්න හදන මේ අත්පටිලාභය ගැන. මේක පිළිබඳව මධ්‍යස්ත සලකා බැලීමක් මූලිකව තිබුණොත් හොඳයි කියලා හිතනවා. එහෙම නැත්නම් අපිට සම්ප්‍රදාන කූලව අනාත්මය කියන එක භාවනාවෙන් තොරව ඔළුවට දාගත්තොත් ඒ මනුස්සය අනාත්මය දකින්නෙම අත්කිලමතාන් යෝගයට පාර කරලා. මේ ආත්මේ නැති කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ ආත්මය මරන්න ඕනේ. ක්ලමතේ කරන්න ඕනේ කියලා ඒ අනාත්ම ධර්මය අනිවාර්යයෙන්ම ඒකේන තමන්ගේ ආත්මය ක්ලමතේ කරන්නා වූ අත්කිලමතාන් යෝගයට ඇදලා ගන්නවා. නමුත් අපි ගත කරන ජීවිතයේ සුඛල්ලිකාණු යෝගයට දෙත් එකක්. කාමසුඛල්ලිකාණු යෝගයේ ජීවිතයත් ගත කරන්නේ පෞල් ජීවිත ගත කරන්නේ අඹ දඩුවන් රකින්නේ සල්ලි හම්බ කරන්නේ ගෙවල් ඔත්තු පිටිය තියෙනවා ඒ තියෙද්දි ඒක සම්පූර්ණ කාමසුකල්ලි කාණ්ඩය හිත ඇතුලෙන් තියෙනවා අපේ බුදුහාමුදුරුවෝ අනාත්ම ධර්මයක් දේශනා කරේ කියලා ඒ තමන් කරන හැම කටයුත්තකදීම අනාත්ම ධර්මයේ උගුරේ සත පහේ කාසියක් හරස් වුණා වගේ ස්වස්තික ලකුණක් වගේ තියෙන යකඩ කැලක් උගුරේ හිර වුණා වගේ අනාත්ම ධර්ම එනකොටම අපිට හුස්ම ගන්න බැරුව යනවා. ඉතින් අපි මේ කරන විදිහේ හම්බ කරන්නේ කොහොඳද? අමුදරුවන් හදන්නේ කොහොඳද? රකින්නේ කොහොඳද? මේ විදිහට අභිවෘද්ධියක් හදන්නේ කොහොඳද? එතකොට අනාත්මයි නේද කියලා ඇඟ ඇතුළෙම පිළිකාවක් බෝ වෙනවා. ඇඟ ඇතුළෙම අර්බුදයක් හට ගන්නවා. ඉතින් මේ අර්බුදයත් එක්කම තමයි අපි බුදියන්නේ. ඒ අර්බුදයත් එක්කම තමයි හීන දකින්නේ. අර්බුදෙන් එක්කම තමයි පහුවෙන්ද උතේ නැගිටලා අමුඩ ගහගෙන ආය කුඹරට බහින්නේ. ආය හැන්ද වෙනකන් ඒ ව්‍යාපාර රාජකාරී ඩාඩිය දාගෙන කරන්නේ අර්බුදයත් එක්කමයි. ඉතින් මේ අර්බුදය සම්බන්ධයෙන් බෞද්ධයා ඒකාන්ත උත්තරයක් අපේක්ෂා කරනවා අපි අනාත්මවාදී කියලා. මොකද බුදුහාමුදුර කොච්චර දෝ කියලා තියෙනවා ඇත්තේය කියලා වාරගත්තොත් කච්චායන ඒකත් බොරුවක් නැත්තේය කියලා වාරගත්තොත් කච්චායන ඒකත් බොරුවක් ඇත්තේයයි කියලා වාරගත්ත ලෝකයක් තියෙනවා නැත්තේයයි කියලා වාරගත්ත ලෝකයක් තියෙනවා සරුවචන් වහන්සේ ඇත්තේය කියන්නේත් නැතුව නැත්තේ කියන්නේත් නැතුව මැද මාර්ගයෙන් යනවා කියන කතාව බෞද්ධයාට විශේෂයෙන්ම දර්ශන විද්‍යාව විද්‍යාව හදාාරන මිනිසුන්ට අබින් වගේ ත්‍රිපල් කසාය වගේ දිරව ගන්න බෑ හරි තිත්තක් තියෙනවා. නමුත් මේ පොට්ටපාය සූත්‍රයේ සර්වඥාන්සේ ලස්සනට ඒක දැන් මේ අපි සාකච්ඡා කරන කොටසේදී කෙනෙකුට Taman වශයෙන් හෝ එහෙම නැත්නම් වාදමුඛයකදී අපි සභාවකදී හෝ නැත්නම් දර්ශ බුද්ධජාන වාසේ මධ්‍යම ප්‍රතිපදාව පෙන්වන දර්ශනීය වශයෙන් හෝ ඉතාම ගැඹුරක් තියෙනවා. නමුත් මම මේ කියන්නේ මේ ගැඹුර නිකම් පොත් කියවලා වාදෙට යන්න දර්ශන වාද කරන ගන්න හදන එක නෙවෙයි. අපි මේ කරන භාවනාවේදී කොච්චර අදාළ වෙනවද කියලා. ඊ අදාළ වෙන වෙලාවේදී නැත්නම් මේ අපිට මේ මාතෘකාව අපිට සම්බන්ධ වෙන වෙලාවේදී අපි කොච්චර විවෘත වෙන්න ඕනේද? ඇත්තටම කියනනම් අපි ඉස්සලා විවෘත වෙන්නේ බුදුහාමුදුරුවෝ කෙරෙහි ඇති සද්ධාන. නිකම්ම නිකම් ප්‍රසාද සද්දායෙන් උන්වහන්සේ අපිව නොමගරින් නැහැ කියලා. නමුත් ਸਰවඥංශ මේ සූත්‍ර වල පෙන්නනවා උඹලට මම සද්ධාව පිටවන්න කිව්වට නොබෝ කලකින් භාවනා කරනකොට මම උඹලගේ අතට තිබ්බ නෙල්ලි ගෙඩියක් වගේ මං කෙරේ තිබ්බ සද්ධාව ඕකප්පන සද්ධාාවක් වශයෙන් Tamanටම දැක ගන්න පුළුවන් ඉතින් මම ඔබේ අත්දැකීම් ටිකත් එක මම විස්තර කරලා දෙන්නම්. මම අන්තිමට සද්ධාව පැත්තක තියලා මේක හුදු කාරණාවක් බව පිරිසිඳ දැක ඇති කාරණාවක් බවට මම ඔප්පු කරලා පෙන්නන්නම් කියන්නේ කියන්නේ සරුවත්නාංශී පුදුමාකාර <clears throat> මහා කරුණාවක් මහා ප්‍රත්‍යාවක් කරනවා තියෙනවා. ඉතින් ඒක කරගෙන යනකොට බුදුහාමුදුරෝ කියන විදිහට ඒ පාර දිගේ අපි යන්න නම් අපි නිතරම පුළුල් මනසක් ඇතුව අපි මේ ධරණ මත පිළිබඳව විවේචනාත්මකව බැලුවේ නැත්නම් අර බුදුහාමුදුරෝ පොට්ටපාද කරපු සාපේ අපිට වදිනවා. උඹට නම් කවදාකවත් මේක තේරුම් ගන්න බෑ. ඔබ මේ දෘෂ්ටියක ඉන්නේ ඔබ දෘෂ්ටියගේ ආරම්භය කරනකම් මම කියන දේ තේරෙන්නේ නැහැ. ඔබ දන්නවනම් මේක දෘෂ්ටියක්. මේ දෘෂ්ටිය ඔබට අහේනිය පිණිසයි පිටලා තියෙන ලෝකේ තියෙන තාක් දෘෂ්ටි අහේනියට පිටන්නේ. ඉතින් කරුණාකලෝ කටවටුන බිම තියන්න ලෑස්තියන් දැනගෙන. මේක කටවටුනක් කියන්නේ. ඉතින් මුද්‍රණයෙන් මේ කටවටුන කටවටුනක් බව ඔප්පු කරන්නයි පොට්ටපාදත් එක්ක කතා කරන්නේ. පොට්ටපාදතර පුත්‍රජානහන්සේ මේ දේශනා කරනවා පුට්ටපාද යම් කිසි කෙනෙක් මගෙන් මෙහෙම ප්‍රශ්න කෙරුවොත් පුට්ටපාදට අහන්න දෙන්නේ නැහැ බුදුහාමරගෙන් මේ ප්‍රශ්න. ඒ නිසා පුට්ටපාදට ඇහෙන්න බුදුහාමර කියනවා මගෙන් කිසිවෙක් එන් තවසර්වචනාංශනමක් වෙන්න ඕනේ. මගෙන් ප්‍රශ්න කෙරුවොත් එහෙම කතමෝසෝ ආවුසෝ ඕලාරිකෝ අත්තභාව පටලාපෝ යස්ස තුම්මේ පහනාය ධම්මං දේශේ. දැන් ඔබ වහන්සේ බුදුජානනාංශ කියනවා ඕලාරික අත්තපටිලාභයක් තියෙනවා කියන. අවලාරික අත්පටිලාභය කියන එක වර්ණගන්නේ හතරමා භූතයන්ගෙන් හැදිච්ච කැබලි කර කන කන ආහාර වළඳන රූපී ආත්මයක්. ඒ කියන්නේ අපේ කය. අපි දන්න විදිහට ගන්න කය. බුදුන් කියන එකක් තියෙනවා අයියේ. මේකක් තියෙනවා. එහෙම අත්පටිලාභයක් තියෙනවා. මේක අත්පටිලාභයක්. බුදුන් මේකට පටිලාභ කියන වචනේ පාවිච්චි කරනවා. මේ මනුස්ස කය පෙර පිනකට ලැබිච්ච ලාභයක්. මේක අත්ත කිලමතාණ යෝගටය දාන්නවක්වත් මේකට නොදකින්න පතන් කියලා කියලා ගහන්නවත් තියෙන කන් නෙවෙයි. පෙර පිනකට හම්බෙච්ච එක මේ මනුස්ස පංචම ආත්ම භාවයේ. අත්තපටිලාභේ. තිසං අත්තපටිලාභයක් හම්බුන අපිට මේ බණ අහන්න බෑ. අපිට ධර්මේ තේරෙන්නේ නැහැ. ඒ නිසා මේක පුංචි කරලා හලකන්න එපා. මෙහෙමක් තියෙනවා කියලා බාරගත්තට වැරද්දක් නැහැ. එතකොට බුදුරජාණන් කියනවා කවුරු හරි මගෙන් ඇහුවොත් අවත්නි ඔබ ඔය දේශනා කරන ওই අත්පටිලාභය කොහොමද වර්ණගන්නේ? ඔබතුමා කියනෝනේ මේ ඕලාරික රූපී අබලින්කාර ආහාර කන අතරමා ධාතුන්ගෙන් හැදිච්ච මේ අත්පටිලාභයක් තියෙනවායි කියලා. කසමෝසෝ ආවසෝ ඕලාරිකෝ අත්පාපටිලාභෝ යත් යස තුම්මේ පහනාය ධම්මං දේහි. ඔය ප්‍රහාණය කළ යුත්තේ කියන ඔය අත්පටිලාභය ඕලාරික අත්පටිලාභේ කෙතෙක්ද කොහොමද කියලා මගෙන් අහන්න පුළුවන් කෙනෙක්. එතකොට ඒ මම කියනවා මම මේ කියන විදිහට ඕලාරික අත්පටිලාභයක් තිබේය. ඒක ප්‍රහාණය පිණිසයි මේ ප්‍රතිපදාව තියෙන්නේ. ඒක ප්‍රහාණය පිණිස බැසගත් කෙනාට සංකිලේශ ධර්ම අයින් වෙනවය, කෙලෙස් ප්‍රහාණය වෙනවය, ගෝදානීය ධර්ම අභිවර්ධිසanti ඇතුළත සුදු සුදු ධර්ම පිරිසුදු ධර්ම වැඩෙනවය, පඤ්ඤා පාරිපූර්ණින් වේපුල්ලත්තංච ප්‍රඥාව පිරෙන්නේය, හිත පුලුල් භාවයටපත් වෙන්නේය, දිත්තේම ධම්මේ සයන් අත් සච්චා තයන් අභිඥා සච්චිකත්වා උපසම්පජ්ජ විහෙරතාති. මේ ආත්මයේදී මරණය මැත්තේ නෙවෙයි මේ ආත්මෙදීම තමන්ගේම ඥාණයෙන් මේක වටහාගෙන ඒකට එළඹ වාසය කරන්න පුළුවන්. අන්න එවැනි වූ අත්බහපටලාභයේ කොහොමද කෙතකින්ද කියලා මගෙන් කවුරු හරි ඇහුවොත් මං ඒ අත්තන්න මෙහෙමයි දේශනා කරන්නේ මම කියලා දෙන්නම් ඔබට ක්‍රමයක් අන්නේ විදියට උඹ වැඩ කරොත් මෙන්න මේ කියන ඕලාරිකත්ත ප්‍රතිලාභය ඉක්මවන්න පුළුවන් ඉක්මවුවට පස්සේ ඔබට තේරෙනවා මන්න මෙහෙම එකක් මං ඉක්මෙවයි කියලා. අන්න එදාට ඔබට තේරෙයි මං වරණගපු අත්ත ප්‍රතිලාභය ඕලාරිකත්ත ප්‍රතිලාභය කහ පාටද නිල් පාටද රවුන්ද හතරද කියලා ඔබටම තේරෙයි කියලා මම ඔබට ඒක තේරුම් ගන්න අත්ත ප්‍රතිලාභේ නෙවෙයි මම වරණගන්නේ. ඒ අත්ත ප්‍රතිලාභය ඔය වරණගෙන ඕලාරික අතරමහා භූතයන්ගෙන් හැදිච්ච හැම කාලා හදා වඩා ගන්න රූපී ආත්මය ප්‍රහාණය වෙනස ධර්මයක් දේශනා කරනවා ප්‍රහාණය කරාට පස්සේ ඔබට තේරෙයි ඔබ ප්‍රහාණය කෙරුවේ මෙන්න මෙහෙම එකක් කියලා. ඒ නිසා මම මේ වරණගන්නේ ඕලාරික අත්පටිලාභයේ සාක්කුවේ දාලා ගෙදර ගෙනියන්න ඔක්කත් කරඬුක තියලා තැම්පත් කරලා හඳුන් කුරුපත්තු කරන්නත් නෙවෙයි ප්‍රහාණය පිණිසයි ප්‍රහාණය කරපු දාසුඹට තේරෙයි. එතකොට ඒ කෙනාට ಗುಣ දෙකක් තියෙන්න eBay. ඉස්සෙල්ලා තමයි දනිපනි ගාලා කොහොම හරි ඕලාරි කත්තපටිලාභේ ප්‍රහාණය කරලා තියෙනවා. එතකොට මේ ප්‍රහාණය කිරීම සඳහා බුදුහාමුදුරෝ දේශනා කරන ප්‍රතිපදාවට බැහැගෙන තියෙන්නේ යාට විතරක්. මම ප්‍රහාණය කරපු අත්තපටිලාභය බුදුරජාණන්සේ පෙන්වන්න හදන මේ ඕලාරි කත්තපටිලාභේ කොහොමද කියලා දැනගන්න පුළුවන් වුණාට ඒක ප්‍රහාණය නොකරපු කෙනාට ප්‍රතිපදාවට බැහැගත්තේ නැති කෙනාට ඒක ග්‍රීක භාෂාවක් වෙනවා. මොන විදියෙන්වත් තේරුම් ගන්න බෑ. ඉතින් ඒ නිසා බුදුජාණන් වහන්සේ පොට්ටපාදට දෙන්නේ අහල ගෙදර ගිහිල්ලා බත් කාලා පුදින බණක් නෙවෙයි. මේ අහපු දේ කරලා බලලා ටිකක්වත් ටිකක්වත් මේ ඕලාරි කත්පාව ප්‍රතිලාභයේ ප්‍රහාණය වෙලාද වෙන පැත්තරද මම ඉන්නේ අනේ නැත්තම් මැරෙන්න ඉස්සලා මේක කෙරුවොත් හොඳයි කියලා කරවැලීමේ ආසාවක් වෙන කුසල ඡන්දයක් පහළ වෙන ධර්මයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන විදිහට ඒ ඕලාරි කත්පාව ප්‍රතිලාභය නැත්නම් මේ රූපී අතරමහා භූතයන්ගෙන් හැදිච්ච කබ්ලිකර කන ආහාර කන මේ ඕලාරික අත්භාව පැටලාවේ වර්ණ ගන්න නම් ඒකේනා ප්‍රතිපදාවට බහින්න. ප්‍රතිපදාවට බහිනවයි කියලා පුත්‍රජානනාංශය සඳහන් කරන්නේ අරඤ්‍යගතෝවා රුක්ක මූලගතෝවා ශුඤ්ඤාකාරගතෝවා කියන කායික විවේකයේ ඉස්සල්ලාම තියෙනවා. ඒක නම් මේ වැඩේට බැස්සයි කියන්න නම් ඔපරේෂන් එකට ඉස්සල්ලා ලෙඩාගේ මයිල් බාලා නාවලා ජීවාණු වර්ණය කරපු ඇඳුම් අඳලා එයා තියටරයකට ගන්න එපා නැත්නම් ඔපරේෂන් කරන්න බෑ නීති ඒ නිසා අපි කිව්වොත් එහෙම ඔපරේෂන් කරන්න පුළුවන් නම් කුස්සියේ ඉඳද්දිම කරලා පෙන්නන්න කියලා අපි දොස්තරට අභියෝග කරාට දොස්තර කියාවි මේ ඔල මොට්ටල කට්ටිය කුස්සිය ඔපරේෂන් කරන්න ගියාට ඔපරේෂන් කරන්න ඉස්සෙල්ලා තමයි අස්සම් කරන්න ඕයි ඕන යෝයි මැරුණට කමක් නැහැ කියලා ඊට පස්සේ තමයි හැම ගහන්න ඕන ඕයි මයිල් බාන්න ඕන ඕයි ඒකලෙ තමයි ගන්න ඕන ඕයි මේ තියටරේ දොස්තර එන්නේ රණ්ඩු කරන්නේ උඹට ගාය තියෙනවනම් වරින් මං කියන විදිහට නැත්නම් ගායනවා. ඒ වාගේ තමයි බුදුජානක කියන ඔලෙඩි අනිප කරත් ඇහැකි. හැබැයි මෙන්න මේ නීති පද්ධතියක් තියෙනවා. අපි ළඟ වෛද්‍යවරු ගාව තියෙනවා ඒ ආචාර ධර්ම පද්ධතියක්. එතික්ස් වගේ, එතිකට්ස් වගේ. ඒ වගේ මෙතෙන්ට එනවනම් ආචාර ධර්ම පද්ධතියක් තියෙනවා. කැමැතින බූවාගෙන වරේ. ඒ වගේ තමයි කියන්නේ නම් කැලේකට බලයක්. රුක්ක මූලගත වේයක්, ශුන්‍යagaraගත වේයක්. ඒ රුක්ක මූලගත වීමෙන් ඕලාරික වීමෙන් මේ අරණ්‍යගත වීමෙන් ශුන්‍යාකාරගත වීමෙන් කරන්නේ මේ කාම ගුණයන්ගෙන් භෞතිකව ඈත්වීම. අපි ඒකට කියනවා කාම ගුණයන්ගේ විවේකය. කාම ගුණ කියලා කියන්නේ ඇහැට විවිධාකාර රූප පෙන්වන අරමුණු. කනට විවිධාකාර ශබ්දාස්සන අරමුණු. නාසයට විවිධාකාර ගඳ සුවඳ දෙන අරමුණු. දිවට විවිධාකාර රසමසළු දෙන අරමුණු. කයට විවිධාකාර පහස දෙන අරමුණු වෙනුවට ඒ අරමුණු වල ස්වභාවික தത്വෙට බස්සන්න කියනවා කැලේකට කියලා. කැලේ රූප නැතුව නෙවෙයි නමුත් කැලේ රූප කාම දනවනෙව නෙවෙයි. ඇත්තටම කාම දනවන දේවල් තියෙනවා ඒකට කැලේ කියන්නේත් නැහැ. කාමයේ තියෙන්නේ කැලේ කියලා කියන්නේ කාම භෝගියෙන්ද බය උපදවන විවේකී හොයන කෙනාට සැප උපදවන පරිසරයක්. ගහක් මුලට ගියාම ඒ ගහ මුලත් නැහැ කාම උපදින දේ. ගහකට බැන්නයි කියලා ගහකට බනින්නෙත් නැහැ ගහ බදාන කිස් කරන්න ගියාට ගහකට ප්‍රේම කරන්නෙත් නැහැ. ඒ වගේම නිදිමත කරවන්නෙත් නැහැ. ගහමුල ඉන්නකොට නිින්ද යන්නෙත් නැහැ බයයිනේ. වගේම ශුන්‍යagaraට ගියාමත් එතනත් නැහැ මේ ආලිංගනය කරන්න සිපවනඳ ගන්න දෙයක්වත් නැහැ. වෛර කරන්න දෙයක්වත් නැහැ. ඒ නිින්ද යා ගන්න දෙයක්වත් නැහැ. ඒ නිසා මේ වගේ ස්ථාන තුනකට යන්නේක නැත්නම් තුනෙන් එකකට යන්නේක ඒ ඔපරේෂන් එකට ලීඩා තියටර් එකට ගන්නවා වගේ. එතකොට පුදුරජානන් සඳහන් කරලා තියෙනවා දැන් උඹ අරණ්‍යගත උනායි කියලා හිතමු. ගහක් මුල වාඩි උනායි කියලා හිතමු. ශුන්‍යාකාරය කියලා භාවනා සාඩ කියලා වාඩිනයි කියලා හිතමු. එතකොට Tamanට මේ පඤ්ඤා පරිපූර්ණ කියන විදිහට තේරෙනවනම් අනේ පෙන පෙන ඇත්තන්ට නැති විදිහට මට විවේකේ ලැබුණා. උදේකලාව ලැබුණා. මට දැන් තියෙන්නේ අරණ්‍ය සංඥාව විතරයි. ග්‍රාම සංඥාවෙන් මම නිදහස් වුණා කියලා එකට එළඹ වාසිය කරන්න බැරි නම් එයා සුදුස්සෙක් නෙවෙයි. ඉදිරි ගමන යන්න බෑ. එයා තාම ගෙදර ගැන කල්පනා කර කර ඉන්නේ. ගෙදර හිටියනම් මා වෙලාවට බුදි වෙනවා, මේ වෙලාවට කනවා, මම මියාව අත ගන්නවා, අර අත ගන්නවා කියලා කල්පනා කරනවා නම් එයා අර භෞතික වශයෙන් අර ඥාති පරිවර්තේ භෝග පරිවර්තේ අතහැරියට හිතෙන් බැඳීගෙන ජීවත් වෙන. එතකොට එයා අරණ්‍ය වාසය පිළිබඳ නෙවෙයි හිත තියෙන්නේ. අතහැරලා ආපු අර අතහැරලා ආපු හැව ගැන කල්පනා කරන ගැරන්ඩියක් වගේ. අල්ලලා දාලා ආපු හැව ගැන කල්පනා කරන ගැරන්ඩියක් වාගේ ගෙදර ගැන අතීත වශයෙන් අනාගත වශයෙන් කල්පනා අතන ගැන මෙතන ගැන කල්පනා අරයා ගැන මෙයා ගැන කල්පනා කරනවා නම් මෙයා තමන්ගේ ප්‍රඥාව ලැබුවා වූ මේ අරන්නේ රුක්ක මූල ශූන්‍යාකාර தত্ত্বය අභිරමණයට නෙවෙයි යන්නේ ප්‍රඥාවක් නෑ යාට යා මොහයෙන් ඉන්නේ. ඒකෙන් ප්‍රඥාව බහුල වෙන්න උදව් කරන්නේත් නෑ. යායර ගෙදර ගැන කල්පනා ලොක්කොලසල කරනවා. අරන්නේ පාළුයි කම්මැලි, නීරසයි කියලා එක පුංචි කළා හලකනවා. ආන්නේ දෙක නොවෙන්න නම් සමන් ළඟ තියෙන ප්‍රඥාව දිශිමකට යොදවන්න ඕනේ මේ අරණ්‍යගත වීමත් ඇති කියලා. ඒ දවසල් ලොකු සාංශ මෙතනම ඉඳගෙන මේ ආසන ඉඳගෙන කියනවා එතන ආපු මේ වාසක මහත්තයෙකුට ඒ වාසක මහත්තයා පැවිදි වෙන්න හිටියේ පැවිදි වෙන්න විදියක් නැහැ කිව්වා මේ පින්කම් වගේක් තියෙනවා ඒක ඉවර වෙනකන් ඉන්න බෑ කියලා. ඒ ලොකු සාංශ නිකන් වීලෝට වගේ ඇහුවා වදමතර මාර්යා පුරුන්දුවක් දීලා තියෙනවද පින්කම් ඉවර වෙනකන් ආවුස දෙන්නම් කියලා. ඊට පස්සේ කියනවා ඒ පින්කම් ගැන බණින්නත් හොඳ නෑනේ බෞද්ධ භික්ෂුවක්නේ. ඊට පස්සේ කියනවා මාත්‍යෝ වෙන පින්කම් එපා නිකන් බුදිය ගන්නත් හොඳ කැලීම තමයි. එළ හොඳට ඇnder හේච් වෙලා කියනවා නිදාන ඉඳලා අවදි වෙනකොටත් කැලීම වුණොත් හොඳයි කියලා. ඒ ඇති නිවන් මොකක්වත් ඕනේ නැහැ. මට කැලේක ගිහිල්ලා බුදියන්න හම්බුණත් ඇති. නැගිටිනකොට කැලේ දකින්න හම්බුණත් ඇති. ඒක දන්නේ නැත්තම් ඒ කැලේට ගිහිල්ලවත් එහෙම දෙයක් අගේ කරන්නේ නැත්තම් ඒ මනුස්සයාට ඉතින් අර හකුර බූරුවක පිටේ හකුර පැටව වගේ ඉතින් රසයක් නැහැ නේ. ඉතින් එහෙම කෙනාට ඉස්සරහක් නැහැ. ඉස්සරහම ඔය අත්බව ප්‍රතිලාභයක් ඕසු මේ සංඥා පිළිබඳ කතා කරන දෙයක් නෑ මේ බුල්ඩෝසරකින් තල්ලු කරන්න පුළුවන් තරම් කුණු කන්දක් තල්ලු කරන්න පුළුවන් වෙලාවේ ඒ තල්ලු කරපු කුණු කන්දල ගැන හිත හිතා ඉන්නවනම් ඒකෙන්ම පේන්න තියෙනවා යා සුදුසු නැති බව. ඒක නිසා ඒක බුදුහාමරෝ පෙන්නන්නේ ඔබ කාම ගුණයන්ගෙන් වෙන් වුණා. දැන් ඥාතිගෙන් වෙන් වුණා. වස්තුයෙන් වෙන් වුණා. නමුත් බලපන් කාම සංඥාව හිතේ තියෙනවනේ. දැන් ඉඳගත්තර පස්සේ භාවනා ශාලාවකට ඇවිල්ලා වාඩි වුණාට පස්සේ සක්මනට ගියාට පස්සේ මොනවද ඔළුවට එන්නේ? අර දාලාපු කුණු කන්දල්නේ. ඒ නිසා කාම ගුණයෙන් අයින් කරාට කාම ගුණයෙන් ඇති කරන කාම සංඥාව විෂහිතපු ඊතල වගේ අපි යණ යන තැනට පහර දෙනවනේ. ඉතින් බුදුදහස කියනවා මේක උඟ දෙනේ පශ්චාත්තාපයට ගන්නවා. මගේ හිත හරි කඩප්පුලි, මගේ හිත හරි කාමභෝගී, මගේ හිත අපි අනාගතය අනික දුවනවා, අතීතයට දුවනවායි කියලා එයා හිතනවා අල්ලපු යටේ මේ සක්මන් කරන එක නම් ෂෝක් එකට සක්මන් කරනවා. මට නම් හරියට අතීත අනාගතේ හිතුවේ එනවා. අනුන් ගැන හිතෙනවා අතන මෙතන ගැන හිතනවා කියන නිසා හරියට කනගාටු වෙනවා. බුදුසසුනේ සඳහන් කරනවා අල්ලපු වෙටි සක්මන් කරන මිනිහත් ඔච්චරයි. උඹත් ඔච්චරයි මටත් ඔච්චරයි. කාමගුණ අයින් කරපු මිනිස්සයාට කාම සංඥා වැඩි. කාම ගුණයේ ඉන්න මිනිහට වැඩිය කාම ගුණයේ අයින් කරන්න ගිය ගමන් ගොඩේ වතුරේ ඉන්නකම් මාළුවා දඟලන්නේ නැහැ. මාළුවා දඟලන්නේ වතුරෙන් ගොඩ දැම්මට පස්සේ. කැලේ ඉන්නකම් කැලේ මී අර දඟලන්නේ නැහැ කුළු මීවා. කුළු මීවාගේ කුළු ගතියේ ඉන්න නගරෙට ගෙනාවට පස්සේ ගමට ගෙනාවට කුරුල්ල කැදැල්ලේ ඉන්න කන් දඟලන්නේ නැහැ. කූඩුවකට දැම්මට පස්සේ දඟලන්නේ. ඒ නිසා උඹ හිතාගනින් ඔය කියන විදිහට කාම ಗುಣ අයින් කරාට පස්සේ කාම සංඥා ගොජ දාන එක උඹේ පුද්ගලික දෝෂයක් නෙමෙයි. ඔක මනුස්ස හිත. ඕක උඹ කනගාටු වෙලා වැඩක් නෑ. ඔක පොදු කැඹිරිල්ලක්. පොදු පිළිකාවක් ඔතන තියෙන්නේ. ඔය පොදු සැරව ගැලිල්ලක් ගලන්නේ. මෙන්න මේක දිහා බලපන්. ඒ නිසා මම උඹට ප්‍රතිපදාවක් දෙන්නම්. මෙන්න මේ කාම ගුණයන්ගෙන් අයින් වෙලා හිත එකතෙන් කරන්න හෝ අරමුණකට ගන්න හදන කෙනා නැත්තම් කාමයේ නැති අරණ්‍ය සුභයක් මංගලයක් විවේකයක් උදිකලාවක් කියලා සලකන මනුස්සයාට මාර බලවේග වගේ එනවනේ කාම සංඥාව මේක උඹේ දෝෂයක් නෙවෙයි කාගෙත් ඇති මේ සඳහා මම ඔබට ප්‍රතිපත්තියක් දෙනවා ප්‍රතිපදාවක් දෙනවා කමටහනක් දෙනවා අරමුණක් දෙනවා රූප කර්මස්ථානික හිත තියපන් හිත නිතරම රූපයක උල උලා තියාගනින් එතකොට ඔය කාම සංඥා අඩු වෙනවා නිසා කාම සංඥා අයින් කරන රූපේ දෙන්න කියලා බුදුහාමුදුරුවෝ කියන එකට කියනවා රූප කර්මස්ථානය කියලා නැත්නම් කායනුපස්සනාව කියලා කියනවා ඉතින් මේ රූපයේ දීම සඳහා අපි කරන්නේ මොකද අරණියට ඇවිල්ලා වාඩි වෙලා නානා ප්‍රකාර දේවල් වලින් හිත ඇවිස්සලා දඟලනකොට මම මෙතන ඉඳගෙන ඉන්නවා කියන තමන්ගේ කයට හිත තියලා මේ කයේ හිත තියෙන ඕනම චිත්තක්ෂණයක මම කාම ගුණයන්ගේ විතර නෙවෙයි කාම සංඥාවෙමුත් නිදහස්. ඒ නිසා කොච්චර චිත්තක්ෂණ ගාණක් මට මම මෙතන ඉඳගෙන ඉන්නවා කියන එකේ තියාගෙන ඉන්න පුළුවන්. ඔන්න එතකොට තමයි පළවෙනි වතාවට කාම සංඥාවට සහ කාම ගුණයන්ට කාම ගුණ කියලා කියන්නේ වස්තු කාම සංඥා කියන්නේ මෙහෙම මෙමයි පොතේ ලියලා තියෙන්නේ. කාම ගුණයන් කියනවා වස්තුකාමී කියන. නැත්තම් කාම වස්තු කියලා. ඒක අයින් කෙරුවට පස්සේ හිතට එන එකට කියනවා ක්ලේශකාම කියලා. වස්තුකාම සහ ක්ලේශකාම කියලා දෙකකින් අපි බාහිර කරනවා. දැන් වස්තුකාමී ඉන්න මනසට ක්ලේශකාමයක් ගැන හැඟීමක් නැහැ. මොකෝ අසුචි ඉන්න බණුවට ඒක අපුලක් තේරෙන්නේ නැහනේ. අසුචි ළඟල ඉන්න උරට අපුලක් තේරෙන්නේ නැහනේ. උරට අපුල තේරෙන්නේ පිරිසුදු සත්තු අතරට ගියාට පස්සේ. ඒ වගේ තමයි කාම ගුණයන් වල ඉන්නකොට කාම සංඥා ගැන හැඟීමක් වනේ. අපි ජීවනත් වැඩි කරන පැත්තේ ඉන්නේ. කාම ගුණයන්ගෙන් අයින් වෙලා බලන්න ගියාම කාම සංඥාව අර ඌර ගොඩ දැම්මට පස්සේ වගේ වහගන්ධත් ආරයි අසුචි වලින් ගොඩ ගත්තා පස්සේ. ඒ කාම ගුණයන්ගෙන් අයින් කරාට පස්සේ ඇති වෙන මේ කාම සංඥාවන්ද ක්ලේශ කාම කියලා කියන්නේ. ඒ ක්ලේශ කාම දන්නේ ගියේ අතරමනස විතරයි. භාවනාවට ගිය මනස විතරයි. ඒකත් දකින්නේ පච වෙලා. පරදිලා, වැරදිලා, පශ්චාත්තාප වෙලා ආත්මය හීන බාටපත් වෙලා චිකේ මෙච්චර අනන්නේ සීනාසට ආවත් මට තාම රාග හිතවිලි එනවනේ ද්වේෂ හිතවිලි එනවනේ නිදිමත එනවනේ කියලා ඒ ක්ලේශකාම දකින්න දකින්න පැකිලෙනවා. ඒ මොකද මෙයා දන්නේ නැහැ ක්ලේශකාම කියන එක පොදු ධර්මතාවයක් කියලා. එයා හිතන්නේ මට පුද්ගලික දෙයක් කියලා. කොච්චර බණ අහන්න වෙයිද? කොච්චර අරණ්‍යගත වෙන්න වෙයිද? කොච්චරක් හිත හදාගන්න වෙයිද? අරණ්‍යයට ආපුවම කෙලෙස් වැඩි වෙනවා කියන එක තේරුම් ගන්න. අපි හිතන්නේ අරණිට ආවට පස්සේ කෙලෙස් අඩු වෙන්න ඕනේ කියලානේ. සම්පූර්ණ ඒක නෙවෙයි වෙන්නේ. වනමුකේ පෑදුවොත් එහෙම බේත් දාන්න වනමුකේ වේදනාව වැඩි. ඒකට කරන්න දෙයක් නැහැ. ඒක බුදුහාමුදුරන්ගේ ගැඹුරු ධර්ම. අපි හිතාන ඉන්නේ කැලේට ආවට පස්සේ කෙලෙස් අඩු වෙන්න ඕනේ. සංසිඳෙන්න ඕනේ. නෑ කුළුමියාරක වලින් එළියට ගත්තට පස්සේ තමයි කුළු ගති පාන්නේ. කැලේ ඉන්නකම් කුළු ගති පාන්නේ නැහැ. ඉතින් මේක බුද්ධලිකෝ ගැනීම තමයි පුතඥයයි කියන්නේ. මේක මේ ලෝකාගෙත් හැටි කාගේ කිල්ලෝට තුණු තියෙනවා. කවුරුත් වෙන්නේ එක මන්ත්‍රාය බෝට්ටුව කියලා දන්න මනුස්සයා අනේ මගේ හිත නොදකින්න පතන් කියලා බනින්නේ. එයා කාම ගුණ අයින් කරලා කාම සංඥාව නැති කිරීම රූප කර්මස්ථානයක් දාන. රූප කර්මස්ථාන කියන්නේ මම ඉන්නේ ඉරියව්වට හෝ ඇද්දක වාගෙන මම දැන් මෙතන ඉන්නවා කියන එකේ හිත පවත්නවා නම් එයා ඒ හිත පැවැත්වීමෙන් කොච්චර කෙලස් කන්දක් අයින් කරන්න පුළුවන්ද කියලා දන්නවනම් ඒක එළඹ වාසය කරනවා නම් ඒකට තමයි ප්‍රඥාව කියන්නේ. ඒ එක චිත්තක්ෂණයක් ඇති දවසකට මම අරණියට ඇවිල්ලා දැන් වාඩි වෙලා ඉන්නේ. අද වෙලා ඉන්නේ ඉරියව්වේ ඉන්නේ කියලා දන්නවනේ එයා දැනගන්නවලු මෙච්චර කෙලෙස් අයින් කරුවා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ බොහොම සරල සරල නෑ කියවන්න සරලයි අභියෝගයක් දෙනවා. ආ ඔය චිත්තක්ෂණේ දෙකක් කරගනි. ඔය චිත්තක්ෂණේ තුනක් කරගනි. තප්පරයක් පවත්තවා. තප්පර දෙකක්, තප්පර තුනක්, විනාඩියක් මේ අරණියේ ඉඳගෙන මම දැන් සුවසේ සමසවේ සමබරව වාඩි වෙලා ඉන්නවා කියන එක හිත පවත්නවා නම් එයාට දන්නේ නැති උනාට බුදුහාමුදුරුවෝ දන්නවා මේ මනුස්සයා ඉස්සල්ලාම තාර කාමගුණ සහ කාම සංඥාවට ආයිබෝන් කියලා. මේකට ඉතින් දිගින් දිගට දිගින් දිගට අපි ටික පාඩිනවා ආය සක්මන් කරනවා ආය වාඩි වෙනවා කර කර කර කර ගියාට පස්සේ මේ පරියන්ක භාවනාව විතරක් ගත්තොත් මේ ඉඳගෙන ඉන්නකොට කය කියලා කියන්නේ කන්දක් කියන එක. කොට හුඹහ කියන වචනේ තුසාරෝ පාවිච්චි කරනවා. මේ නිකන් පිරමීඩයක් තිබ්බා වගේ නේ හැඩේ. මේ කන්දේ ස්කන්ධය කියලා කියන්නේ කය කියලා කියන්නේ කන්ද කියන එකම තමයි. මේ කන්දේ තියෙන්නේ ධර්මානුකූලව බලනවනම් මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර මහා ධාතුන්. මේකෙත් තියෙන එකයි විසරයින මනසකෙත් එකයි කියන්නේ ගහේ කොලේ තියෙනෙත් එච්චරයි මේ හතර මහා ධාතුන් තියෙන්නේ. මේ හතර මහා ධාතුන්ගේ ගතියක් තියෙනවා. එකෙක් එක වෙලාවට ඔලුව උස්සනවා ඒ වෙලාවට අනිත් උන්ට ඔලුව උස්සන්න දෙන්නේ. අනිත් එක්කන ඔලෝසනය කරන්න මේ කටට ඔලෝසන්න දෙන්නේ. ඒ නිසා යම් වෙලාවක වායෝ ධාතුව කිපුණොත්, ඇවිස්සුණොත්, පඨවි තේජෝ වායෝ ආපෝ යටපත් කරනවා. පඨවි ධාතුව උස්පත් වුණොත් අනිත් ධාතුන යටපත් කරනවා. ඉතින් අපි මේ ඇඟට හිතේ දාන බලනකොට මේ හතර දෙනා, නයි හතර දෙනෙක් පුර ගන්නවා වගේ එක එක යටපත් කරගෙන එක එක යටපත් කරන කෙල්ලවරක් නැති නාඩගමක ඉන්නේ. ඉතින් මේක දකිනකොටත් දෙවෙනි සැරයටත් පශ්චාත්තාප කරනවා නැද්දකින් කී කී අතහැරලා ආවිලා දැන් මොනවද මේ දකින්නේ? මහා කෙලෙස් කන්දක්, අසුචි ගොඩක්, පණුරිටක්. එකිනෙකා කාකොටා වැටෙන නයි වෙන රිට්ටක් වගේ, නයි රිට්ටක් වගේ පේනවා. ඒක දිහා බලාගෙන ඉන්නකොට බුදුහාමතුන් බැටුමට ලාභයක් තියෙනවා. මොකද්ද? මේ කයට හිත ගැනීම නිසා ලෝකයක් දුක් කරතුන බව අයින් කරානේ. ලෝකයක් චිත්ත පීඩ අයින් කරගත්තානේ. ඉත්තමනාප ගහින් කරානේ. දැන් මේ කය කියන හතරෙමුත් ඉස්මතු වෙන එක විතරක් බලනවනම් අනිත් තුන් දෙනා පිළිබඳ දුකත් අයින් කරන්න පුළුවන්. බොහොම සරලයි. හැබැයි බොහොම න්‍යායානුකූල ක්‍රමයක් කියන්නේ ඉස්මතු වෙන්නේ වායෝ ධාතුව නම් ඔක්කොම අමතක කළා ඒ වායෝ ධාතුව මගේ නිවන් පෙත කරගන්න. මගේ කර්මස්ථානෙ කරගන්න. මගේ අරමුණු කරගන්න. ඒක විතරක් නිමිති ගන්න. එයා කොහොමදත් අනික් තුන් දෙනා ඔබල දානවා. ඔබ ඔබ ගණන් ගන්න යන්නත් එපා. යමු යම් වෙලාවක පටවි ධාතුව ඉස්මතු වුණා නම් වායෝ ධාතුව ගැන කරදර වෙන්න එපා. පටවි ධාතුව විතරක් බලපන්. මේ හතර දෙනාගේ හැටි අධිරාජ්‍යවාදී පාලන ක්‍රමයක් තියෙන ඉස්මතු වෙච්ච එක නා අනිත් එක යටපත් කරනවා. ඒක කොහොමද දිනෝ පක්ෂේ අනිත් පක්ෂෙකුන්ට ගහනවනේ ඒක සාමාන්‍ය දේශපාලනයේනේ. ඔය දේශපාලනේ නෙමෙයි මේ අපේ ඇතුලේ තියෙන එකක්. ඔය එළියට ඇවිල්ලා තියෙන. එළියේ තියෙන වමනේ. මේ ඇතුලේ තියෙන ගොජේ මේ පෙන්වන්නේ. ඒ විදිහට යම් වෙලාවකට මේ යෝගාචර දැනගත්තොත් මේ හතර මහා ධාතුවෙන් හැදිච්ච මේ ඕලාරික අත්පටිලාභේ ප්‍රකට වෙන්නේ හතරෙන් එකයි කියලා. භාවනාව යන්නේ මේ ප්‍රකට වෙන එකත් එක්ක විතරයි. ඒකට බුදුහාමුදුරුවෝ වග වෙනවයි කියලා. යෝගාචර මුළු ඇඟ ගැනම වග කියන්න ඕනේ මුළු කය ගැනම වග කියන්න ඕනේ. ඒකේ ඉස්මතු වෙන ධාතුව අතරමහා ධාතුන්ගේ මොකද්ද කියලා බලන්න. ඒකදී සාමාන්‍ය උපමාවකට කියනවා නම් දැන් සාමාන්‍ය ස්පාසෝ පිනිස යෝගාචර මතකනවා ඉඳගෙන ඉන්නකොට හිතාමතා කරන සේරම කායික ක්‍රියා අමතක කරනවා. හිතාමතා කරන සියලු වාචසික ක්‍රියා අමතක කරලා බලහන් හිටියොත් මේ පිම්බෙන හැකිලෙන හුස්ම ගන්න ටික විතරයි සිද්ධ වෙන්නේ. නම් වායෝ ධාතුව තමයි ඉඳගෙන ඉන්නකොට සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ වෙන නිසා ඔබ අනිත්‍යව ගැන ඉඳගෙන ඉන්නකොට හොයන්න යන්න එපා. ඔය ප්‍රසිද්ධ වෙනවාක බලපං ප්‍රසිද්ධ වෙන්නේ වායෝ ධාතුව. අනිත් වායෝ ධාතුව විතරක් බැලුවත් මුළු කයම බලපුවානි සංස සිද්ධ වෙනවා. මුළු ලෝකයක් අමතක කිරීමේ ආනිසංස සිද්ධ වෙනවා. ඒ නිසා වායෝ ධාතුව ඉස්මතු වෙනකොට වායෝ ධාතුව බලන්න හිටියොත් බුදුහාමුදුරුවෝ කියපු දේ වෙනවා. අවශ්‍ය ප්‍රතිපදාවට වැටෙනවා. ඒ නිසා ඔබ වායෝ ධාතුවට වැඩි අවධානයක් යොමු කරන්න. වඩා ප්‍රණීතව බලන්න ආස්වාසය එනකොට ප්‍රස්වාසය අමතක කරනවා. ප්‍රස්වාසය එනකොට ආස්වාසය අමතක කරනවා. ආස්වාසයට ප්‍රසවාසය බලනදී සද්ද වේදනා හිතවිලි තිබුණට ඔළුව නල ඔළුවලා ගන්න යන්න එපා. ඌ එනවනම් එයි එනකන් එන තෙක් ඉස්මතු වෙන ආස්වාසය වශයෙන් බලන්න. ප්‍රසවාසය වශයෙන් බලපන් කියලා බලාන යනකොට යෝගාවචරයට තේරෙනවා හොඳට පදම් වුණාට පස්සේ මේ ආස්වාසයේදී ආස්වාසය කියලා මෙනෙහි කරමින් බැලුවත් හිත සමාහට ප්‍රසවාසය කරේ විහිදියා. හිත සමාහට පස්සේ සද්ද කරේ විහිදියා. කයේ තියෙන අනිකුත් වේදනා කෙරේ වීදී යනවා. හිතවිලි නැගිනවා. ඉතින් ඒකට යෝගාචර ආය අන්දබන්ද වෙනවා. දැන් මොකද්ද ප්‍රමුඛතාවයට දෙන්නේ? මොකද්ද මූල කර්මත්තානේ? මොකද්ද අරමුණු කරන්න ඕන කියලා. ඉතින් බුදුහන්සේ ලක්ෂ වාරයක් කමඨාන සූද්ධ කළා කියනවා. මේ ආස්වාසේදී උඹ බැලුවට වැඩ ගොඩක් මේ ලෝකේ තියෙනවා. උඹ හිත අවුල්පාස කරගන්න නැතුව උඹ ඉස්සරහින් තියාගත්ත ආස්වාසය ගැන විතරක් බලපන්. එතකොට අනිතෝ ඉබේම යටපත් වෙයි. උඹ ඒ ගැන හිත නරක කරගන්න ගත්තොත් ඒක ඉස්මතු වෙලා ඒක ඊළඟන කරන පරිප්පුවක් තියෙන්නේ. ඒ නිසා හුදුට හිත තියාගනි ඒව ගැන කතා කරන්නත් එපා. ඉක්නාවක් කරගන්නත් එපා. ඒව තියෙද්දි ආස්වාද ප්‍රසද්ද බලන එක ඒව නැතුව තියෙනවට බලනට වැඩිය හොඳයි. හරි දෙල්ලක් කරගන්න බොහොම හොඳයි. ඒ නිසා ආස්වාසේ තියෙද්දි සද්ද ඇහෙන බව දැනගනින් ගණන් ගන්න එපා. වේදනාවක් තියෙනවා. ඔබ ගණන් ගන්න එපා. හිතවිලිත් එනවා. ගණන් ගන්න එපා. හැබැයි හිතන්න එපා. අහන්න එපා. විඳින්න එපා. හුස්මෙන් බලපන්. ආනේම යනවා කියලා කියන්නේ අපි සාමාන්‍ය භාවනා වැඩමුළුවක ওই ටිකට විතරයි උගන්වන්නේ. ওই ජය යන්න දෙයක් නැහැ. කොයි වෙලාවකරි මේ යෝගාවචරය මේ සෙනගක් ඉන්න පාරක සෙනග නතර වෙනකන් ඉන්නේ නැතුව පුළුවන් පුළුවන් ඊට පාඩුවේ ඉස්සරහට යන්න වගේ ලදලද වෙලාවේ මේ ආස්වාද ප්‍රසවාසයත් එක්ක යන පරියන්කයක් කරනවා නම් යාට තේරෙන්න පටන් අරගනි මේ අනිත්‍යව ගැන කනගාටු වෙන්නේ නැති දුක් කරදර ගන්න නැති මනසක් නැත්නම් ප්‍රමුඛතාවයේදීම පිළිබඳ මනසක් තේරුම් ගත්තොත් මේ හුස්ම කොයිම වෙලාවකවත් අපි අමතක කරන්නේ නැහැ. නිින්ද ගියාමත් හුස්ම නැත්තේ නැහැ. හිත පිට ගියාමත් නිින්ද නැත්තේ නැහැ. සද්ධාහන කොටත් සද්ධාහනටත් හුස්ම නැත්තේ නැහැ. ඉතින් මේ නිතර දෙවේලේ තියෙන මේ හුස්ම පිළිගත්තා කියලා කියන්නේ වම් පැත්ත. හුස්ම තියදී සද්ද ගැන හිතනවා කියලා කියන්නේ අපායයි. කෙලස් මාර් බලවේගය. ඉතින් අපේ හිත කොච්චර කැමතිද හුස්ම තියදී සද්ද ගැන චෝදනා කරන්නේ. හුස්ම තියදී වේදනාව ගැන චෝදනා කරන්නේ. උස්මජේදී හිතවිලි ගැන තෝරන. ඉතින් කමට අහන කොච්චර සුද්ධ කරත් මේ භාවනා කරනකොට සද්ද එනවා. භාවනා කරනකොට වේදනාවක් තියෙනවා. භාවනාවේ හිතවිලි එනවනේ කියන ලක්ෂ වාරයක් අරගම අනිත් පැත්ත මේ පැත්ත තමයි. ඉතින් කමට අහන සුද්ධ කරන කියන්නේ තියෙන්නේ වේදනාව තියේදී භාවනා කරන්න පුළුවන් ගැන ගැන හිතපන්. වේදනාව තියේදී ආශාදේ බලන්න පුළුවන් ගැන හිතපන්. සද්ද තියේදී ආශාදේ බලන්න පුළුවන් ගැන හිතපන්. හිතවිලි චේද්ද ආසාවේ බලන්න පුළුවන් බෑ නේද? ඒකේ විතරක් කතා කරපන් කියන එක දැනගන්නකොට භාවනාවේ ශීර්පණක් ඉවරයි. ඒ ටික ලේසි නෑ. ඒ ටික ලේසි නෑ මොකද අපේ හිත යන්නේ කොහෙද කියලා ඇහුවොත් මල්ලේ පොල් කියලා තමයි කියන්නේ. කවදාකවත් අපි මේ givisගත්ත ආස්වාස් ප්‍රසවාසී ගැන නෙවෙයි කතා කරන්නේ වල්පල් තමයි කතා කරන්නේ. ඉතින් කවදා හරි යෝගාවචරයා හරිගිය ආස්වාසේලාදී මෙහෙම කරගෙන යනකොට ආස්වාසේ මෙහිමයි, උල මෙහිමයි, මැද මෙහිමයි, අග මෙහිමයි. එහෙම බලබලා ඉඳලා මට පිටිපස්සේ සද්ද ඇහෙනවා. වේදනක් දැනෙනවා හිතවිලිත් වෙනවා ඒත් මම කොහොම හරි ආන ආස්වාසේ ඉන්න හදනවා ඒතර ප්‍රස්වාසය වෙනවා ප්‍රස්වාසය මෙහිමයි ඒ ප්‍රස්වාසය අතරමැදයි ප්‍රස්වාසයයි මෙහිම හිතවිලි වේදන එනවා ඒ තියෙද්දිත් මට හුස්ම එකක් දෙකක් ගන්න පුළුවන් කියන එක निराවුල්ව වාර්තා කරන්න පුළුවන් නම් යෝගාවචරයයි හුස්ම ආස්වාද ප්‍රස්වාසයේ විනිවිද බලනවා කියන එක හරහා බලනවායි කියන එකට ආස්වාසයේ තියෙද්දි සද්ධාහන්න පුළුවන් බව දන්නවායි කියන එක ආස්වාසේ තියේදී හිතවිලි තියෙන්න පුළුවන් කියන එක දන්නවා කියලා දැනගත්තට පස්සේ එයා මේ රූප කර්මස්ථානේ විනිවිදින හැටි තේරුම් ගන්නවා. විනිවිදින්න බාධාවත් තියෙන්න ඕන. බාධාවක් නැත්නම් විනිවිදින්න තේරුම් ගන්න බෑ. ඒ නිසා මේ බාධා නෙවෙයි මේ හම්බ වෙන්නේ මේ පිහිය ගන්න ගල වගේ පන්නරේ තියාගන්න එකක්. ඒ නිසා යෝගාවචරයේ කර්මස්ථානේ මොකද්ද මේ රූප බලමින් ඉන්න මේ ආස්වාස් ප්‍රසවාස රූපේ බලමින් ඉන්න ගමන්ම ශබ්ද ආවට ගණන් නොගෙන සිටීමේ කලාව ඉගෙන ගන්නවා. වේදනාව තිබුණට ගණන් නොගෙන සිටීමේ කලාව වෙනවා. ඉතින් ආවට මම හිතනවා නෙවෙයි නේ කියලා ඉගෙන ගන්නතර පස්සේ එන්නේ එන්නේ ආස්වාද ප්‍රසවාසේ යාළු වෙනවා, ආද වෙනවා, උච්ඡන්න වෙලා ආසන්න වෙලා ඒකත් එක්කම ගියාට පස්සේ මොකද්ද උප්පත ක්‍රමයක් ඌඩ ක්‍රමයකින් එන්නේ එන්න ආස්වාද ප්‍රසවාසී තුනී වෙලා යනවා අඳුකුරු ගොඩාක් පත්තු කරපු තැනක දුම පෙනුනට ඈතට යන්න යන්න ඒ දුම අනිකුත් හුලං අතර නොපෙනී යන්නාසේ එන්නේ එන්නේ එන්නේ ආනාපානෙ තුනී වෙලා නොදැනෙන නොපෙනෙන මට්ටමට යනවා. ඉතින් යෝගාචරය කොච්චර බය වෙනවද කියනවනම් හුස්ම භාවනා කරනවා කියලා හිතලා සතිය කරනවා කියලා හිතලා සමාධිය කරනවා කියලා හිතලා දුවගෙන යනවා යා. මට කිව්වා ආනාපානෙ බලන්න කියලා ඕන ආනාපානෙ නැති වුණා. මේ මේ තටමන්නේ මොකද්ද මේ අපේ ප්‍රහාණය කරන්න හදන මේ රූපී අත්භාව ප්‍රතිලාභය හරහා දකින්නකොට ඒක විනිවිදිනකොට බුදුරජාණන් කියනවා මේ මම උඹට රූපේ අල්ලලා දුන්නේ රූපේ විනිවිදින්නයි ප්‍රහාණය කරන්නයි නමුත් දැන් රූපේ අල්ලගෙන තියෙනකොට කොච්චර කියනකම් කියනවාද කියනවා නම් ආස්වාද ප්‍රසවාසය නැති වෙනකොට දාහින් දාලි දාන. ඇඟ වෙවුලන්න පටන් ගන්නවා. සහලවනවා. වක්කාරිනවා. බය වෙනවා. බුදුරජාණන් කියනවා මම ධර්මයේ දේශනා කරන්නේ ආනාපානේ සාක්කුවේ දාගන්න නෙවෙයි. ආනාපානේ කරඬුවක තියලා වඳින්න නෙවෙයි. ආනාපානේ දිහා හොඳට බලනකොට ඒ ඕලාරික රූපී ආත්ම භාවයේ විනිවිදින්න පුළුවන් බව වෙන්නේ ප්‍රහාණීය වෙනසයි දේශනා කරන්නේ කියලා. ඒ භාවනා කරන ගම යෝගාවචරයට ඒත්තු ගැනීම කරන්ඩ ආනාපාන දුන්නේ ගෙවම් කරන්නයි, ක්ෂය කරන්නයි, වැය කරන්නයි මිස එකතු කරලා gedara ගෙනිලා නම්බු ලබන්න නෙවෙයි කියන එක තේරුම් ගන්න තාමත්ම අමාරුයි. මුත් මේ යෝගාවචර හිතන්නේ ආනාපානේ නිවන කියලා. ආනාපානෙ ගොඩාක් gedera අරගෙන යන්න හිතාන ඉන්නේ. නමුත් බුදුසසු කියනවා මම මේ අත්භාව ප්‍රතිලාභයක් වරණගනවා. වරණගන්න එක ගෙවම් කරන්නයි. ඒ නිසා මෙතන රූපී අත්පටිලාභය කියලා කියන්නේ මේ ආස්වාද ප්‍රස්වාසයට. ඒකට කියනවා ආස්වාද ප්‍රස්වාස කය. සබ්බ කාය පටිසංවේදී. නැත්තම් ආස්වාද ප්‍රස්වාස මුලුල්ලම හොඳට බලන්න බලනකොට ඒක විනිවිදිනවා. විනිවිදට පස්සේ විනිවිදයෙන් එහා පැත්තේ තියෙන එක නැත්නම් ආස්වාද ප්‍රසවාසයේ ගෙවම් කරාට පස්සේ තියෙන අවකාශයට ගිහිල්ලා සමවැදුනොත් අවකාශයට ගිහිල්ලා හිතේ සතුටු වුණොත් අවකාශයට ගිහිල්ලා ඒක පිළිගත්තොත් යාට තවදුරටත් රූප ලෝකයක් රස විඳින්න බෑ රූප ලෝකයට ආයිබෝන් කියලා තමයි රූපේ ගෙවම් කරලා යන තැනට යන්නේ. ඒ තමයි යෝගාවචරයේ ඉතාමත්ම තීරණාත්මක තැන. මොකද ඒ තරම් අපි මේ රූපෙට බැඳිලා තියෙන්නේ. ඒ රූපය නිසා බැඳීම නිසා බුදුහාමරගේ ප්‍රතිපදාවෙන් රූපේ ගෙවන් වෙනකොට අපි ප්‍රතික්‍රියා කරලා ආය රූපේ ගෙන්න ගන්නවා. අයියෙන් හුස්ම ගන්නවා. එහෙම නැත්තම් මේකට මුහුණ දී ගන්න බැරි නිසා හිත නින්දට වැටෙනවා. හිතට අල්ලගන්න දෙයක් නැති නිසා හිත නින්දට වැටෙනවා. එක්ක සැක කරනවා. එක්ක හයියෙන් හුස්ම ගන්නවා. එක්ක කියනවා මට ආනපානි හරියන්නේ නැහැ මට වෙන කර්මස්ථානයක් දෙන්න බැරිද? මට බුද්ධානුස්සතිය නම් මේට වැඩිය අල්ලනවා. ආනාපානිය හරියන්නේ නැහැ. ඒ නැත්නම් කියනවා ඒ ගුරුන්නාංශ මට හරියන්නේ නැහැ. ඒ ස්වාමීන් කියන ඉවල් අපිට තේරෙන්නේ නැහැ. මම හරියන කෙනෙක් ගාවට යනවා කියලා ගුරුවරයා තාරි. එතන මේ බාහන මැදස්ථානේ හොඳ නැහැ. හොඳ බාහන මැදස්ථානයක් ඕනේ කියලා මේ හරියටම බාහනා යනකොට යෝගාවචරය පෙරදුනා වගේ, පෙරදුනා වගේ බය වෙලා දමල ගහලා යනවා. ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ පුත්‍රවාද ඔබ වගේ කෙනෙකුට මේක තේරුම් ගන්න බෑ කියලා. තේරුම් ගන්න බැරි භාවනාව කරන්න බැරි නිසා නෙවෙයි කරනවා භාවනා හරියනකොට එයා හිතන්නේ වැරදිලා කියලා. හරියන හැම එකක්ම වැරදිලා කියලා හිතන්නේ. ඉතින් ඒකෙදි කොච්චරක් හිත අලුත් කරගන්න ලෑස්ති වෙන්න ඕනද? බුදුහාර දෙන උපදේශ පන්ති ප්‍රතික්‍රියා ක්‍රියාවත් කරන ගමන් ඒක හරියට අර්ථකථනයක් දී ගන්නවා කියන එක පොට්ටපාද වගේ කෙනෙකුට බෑ. මං හිතනවා අද ඉන්න මොකදනේ පොට්ටපාදලා කියලා. මොකද භාවනා කරලා හරියට කතා කරන්න පටන් අරගත්තොත් තේනවා හොඳට භාවනා යනවායි කියලා. නමුත් යෝගාචර වෙවුලනවා, සහලවනවා, බය වෙනවා, කැම ගන්න බැරුව යනවා, නිින්ද නැතු යනවා, ඇඟ සුතු මැලි වෙනවා, සක්මන් කරගන්න බෑ විසි වෙන්න පටන් අර ගන්නවා. ඒ මොකද? ඒ තරම් දැඩි ලෙස මේ අත්පටිලාභේ අල්ලාගෙන බුදුහාමුදුරන්ගේ නීතිය ප්‍රතිපදාව හරිය නිසා ඒක ප්‍රහාණය වෙනවා. ප්‍රහාණය වෙනකොට ඊින් ඩාලි දා. විතර මතක් වෙනවා. ලී වැදුර පිළේ වැදුර හේනට අරගෙන යනවා එලා වැදුර හේනේ මම හැතපෙනවා රටා වියපු අත් දෙක මට සිහි වෙනවා හිතේ දුකට එතකොට කවි කියවෙනවා අත්පාවේ පැටලාවේ අයින් වුණොත් gedara උන්ද මතක් වෙනවා අනේ හිටියානම් අත් බදාගෙන ළඟ වෙලා බුදිය ගන්න දැන් නම් මොකක්වත් නැති වුණානේ වැදුරවත් තිබුණා නම් අඩුවා දැන් පැදුරත් නැහැ ඉතින් හිතේ දුකට එතකොට කවි කියවෙනවා පැලේ ඉඳගෙන ඔච්චර තමයි කරන්නේ භාවනා කරලා බාහන හරියාගෙන එනකොට ලෝකේ අර Tamanට හම්බෙච්ච ලම්බුනාම ස්ලාභ සත්කාර හිලෝක ගැන කල්පනා කරන දෙකින් විතර මේක කරගෙන කරගෙන ඉන්නකොට උස්මත් නැති වෙනවා. මං හිතන්නේ මට තතියක් නැති වෙලා ගල ඊට වෙදී නරකද හීන ලෝකෙකින් හරි කමන්නේ අර gedara තිබුණු කුණු කන්දල් මතක් කරන්න කියලා අපි අර කොච්චර ඕලාරිකත්ව භාව පැටලාභයේ ප්‍රහාණය පිළිස දේශනා කරපොදේ හරියට කරලා ප්‍රහාණය වෙනකොට ඒකට විරුද්ධව ක්‍රියාත්මක වෙනවා. ඒක ඡය වීම දකින්නට අපි ඒක බයක් වෙනවද? වැය වීම දකින්නකොට කොච්චර බය වෙනවද? නිරෝධය දකින්නට අපි කොච්චර දේවල් හිතට දාගන්නවද කියලා බැලුවොත් අපිට වෙනම මාරයක් නැහැ. අපිට වද දෙන වෙන කෙනෙක් නැහැ. අපේම තකතිරුකම ඇර. අපේම වැරදි දෘෂ්ටි හැර. නමුත් ඒ දෘෂ්ටි ඔක්කොමත් වැරදිලා තියෙද්දි බුදුහාමරගේ ප්‍රතිපදාව හරියි. ඔය මෙතනින් ගැලවිලා ගිහලා තව තැනකට ඵලයන් තව ගුරුවරයෙක් හොයාගෙන තව කරුණක් කරන භාවනා කරම එතන ගිහලා කරුවත් ඔච්චරම තමයි. උතෙන් කියලා පිම්බි මහැකිලිම කරුවයි කියන්නේ. පිම්බි මහැකිලිම භාවනා කරුවත් ගිහිල්ලා භාවනාව හරියාගෙන යනකොට ඒක නැති වෙනවා. ඒක නිසා බුදුසන්තේ සඳහන් කරලා තියෙනවා ඕලාරිකත්ත භාව පැටලාභෝ යස්ස තුම්මිය පහානාය ධම්මං දේශේ. මම ඕලාරික අත්භාව පැටලාභයක් තියෙනවායි කියලා කියනවා. හැබැයි ඒක ප්‍රහාණය පිටයි බණ කියලා තියෙන කරලා බලපන්. කරලා බලනකොට උඹට ආනාපානයේ දිග එක කෙටි වෙයි. කෙටි එක සූක්ෂම වෙයි. ඒක නොපෙනී තැනකට යයි. ආනෝක තමයි මේ ඕලාරික අත්ත් භාවයේ වූ අත්පටිලාභයේ ප්‍රහාණය ඒකට කවුද ලෑස්ති කවුද ලෑස්ති ඒක හරියන බවට නම් මං හිතුවට වැඩිය භාවනා කරපිසොල්ට හරියන අරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේලාට වැඩිය ගිහිය ගොඩාක් සාර්ථකයි ඇති මොකද එක ගිහියකත් ඒක පිළිගන්න ලෑස්ති නෑ ඉතින් ඒතියෙද්දිත් භාවනාත් කරනවා, ගෙවන් වීමත් වෙනවා, ඒටිඑඩියකට ප්‍රතික්‍රියා කරනවා බය වෙනවා සලුවකසා දාලා යනවා හීන්දාඩිය දානවා හෙල්ලෙනවා පෙරලෙනවා වුණාට ඒක යෝගාවචරයාගේ දුර්ලකමක් නෙවෙයි කියලා මට බුරුමේ උගන්වපු ස්වාමීන් වහන්සේ කියන එක ගුරුවරයාගේ දෝෂයක් ඒක ගෝලයට හේතු ගන්නලා දෙන්න බැරි නම් වැරද්ද ගෝලයාගේ අතේ නෙමෙයි ගුරුවරයාගේ අතේ වැරද්ද මෙතනදී බණ කියලා ධර්ම සාකච්ඡා කරලා අනුකම්පා කරලා එහෙම නැත්නම් තරහ නොගෙන මේ පොඩි දඩුවකට කිරි බොන දඩුවකට බත් කවනකොට බඩ යනවනේ. ආහාර මාරු වෙනකොට ඉතින් එහෙම කියලා හැමදාම කිරි දිදී ඉඳලා බෑනේ. බඩ යද්දිත් ඒ දරුවට නැවත නැවත බත් කවන අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් වගේ මේ ඕලාරි ගත්ත භාව පැටලාවේ අයින් කරලා මනෝමය අත්ත් භාව පැටලාවේට මෙයා පුරුදු කරනකොට යෝගාවචර ප්‍රතික්‍රියා කරන එක හැටියක්. ඒක ධර්මතාවයක්. අන්නේ වෙලාවේදී කිරෙන් ඝන ආහාර වලට ආහාර මාරු කරන වෙලාවේදී අම්මලා තාත්තලා නිවාඩු දාගෙන ගෙදිටලා දරුවා රැක බලා ගන්නවා වගේ හම්බ කරනවා විතරක් නෙවෙයි ආහාර පුරුදු කරන රැක බලා ගන්නවා වගේ ඒ ටික කියලා දෙන්න දන්නේ නැත්නම් වගකීම බොහෝ වෙලාවට ගුරුවරු යෝගාවචරයට දානවා. ගුරුම සාංශ කියන එක තන්නික් කර ගුරාගේ වැරද්දක් කියලා. ඒක කියලා දෙන්න දන්නේ නැත්නම් මේ ගැඹුරු මොහොතකට පීනට දන්නේ නැති විසි කරලා ඒක හබක් බබක් ගාලා වතුර බොන්න බලන් ගන්නකොට ගොඩ ගත්තේ නැත්නම් වතුර බැනුපු එකාගේ දෝෂ නෙමෙයි පන්නපු එකාගේ දෝෂේ තියෙන්නේ. ගුරුවරයාගේ දෝෂේ. ඒක නිසායි මම මේ මහාශික්‍රමයට කැමැති. ඒ ස්වාමීන් වහන්සේලා මෙතනදී හාත්පසින් යෝගාවචරය අල්ලගෙන බදාගෙන මැද තෙල්ලම් කරන්න ගන්නවා සම්පූර්ණ අරසාව දීලා. උඹ උඹ මොන දිටට වැරදිුණත් කමන්නේ මම තරහ වෙන්නේ නැහැ. උඹ පේන දේ කියපන්කෝ. හිතන දේ කියපන්කෝ. උඹට වෙන දේ කියපන්කෝ එකක්වත් උඹ නෙවෙයි මේ ධර්මතාවයක් කියන්නේ. නමුත් යෝගාචරය හරියටම හරස් වෙනවා. දෙන්නෙම නෑ අභිවෘද්ධියකට. යෝගාචරය පස්ස තමයි යතා දෙන්නේ. ආයෙත් යන හදන රූපී අත් බව පැටලට. අයිය හුස්ම ගන්නවා කියලා ආයෙ රූපී අත් බව පැටලාවයක් ගන්නවා. අද්ද කරලා කයදී හරි බලනවා ආයෙ අර නැති වෙන රූපී අත් බව පැටලාවෙට එන්නේ. ඒ දොස් කියන්න බෑ. මොකද අපි දන්නේ එච්චරයි. මේ භාවනා කරන්නේ ඒක නැති කරන්නේ. නමුත් මේ භාවනා හරියනකොට ආයශරයක් අර ඕදෝ දමඩේ දානවා වගේ යනවා. ඉතින් මේක තමයි යෝග ජීවිතයේ විචිත්‍රම, සුන්දරම, సౌందర్యාත්මක තන මෙච්චරයි. ඉතින් මේක ක්‍රියාත්මක වෙනකොට භාවනා ගුරුවරු පුදුම සතුටකටපත් වෙනවා අවුරුදු 2600 කට පස්සේ වුණත් බුදුහාමුදුරු කියපු දේ ඇත්තයි යෝගාවචරයත් මේකට විරුද්ධව යද්දී යෝගාවචරයත් මේකට විරුද්ධව හරස් කපද්දී තාමත් භාවනා වැඩ කරනවා තාමත් භාවනා කරන පිරිසක් ඉන්නවා ලෝකේ තාමත් බුද්ධ ආගමක් තියෙනවා ලෝකේ මෙව මනුෂ්‍ය ධර්මනේ මෙව උත්තරී මනුෂ්‍ය ධර්ම. අද්භූත වේ ධර්ම. ඉතින් මේ ඒ ධර්ම තාම ඒකට යෙදිලා අප වෙලා කප වෙලා වැඩ කරන යෝගාචරය දන්නේ නැහැ. එයා තාම යුද්ධෙට ගිය සෙබලෙක් වගේ කොයි පැත්තටද ගහගෙන යන්නේ කියලා කැප්ටන් දැනගෙන හිටියට මේජර් දැනගෙන හිටියට සෙබල දන්නේ නැහැ. මැරෙන්න උඩත් ලෑතිලා බැටල් ෆීල්ඩ් එකට යනවා මිනිහ වීරයෙක් ඇති. ආන් මේ වගේ වැඩක් කරන නිසා යම්මලාවක ඒ රූපී අර්ථභාව ප්‍රතිලාභේ දැන් මේ ගෙවන් වෙන එකයි වෙන්නේ. මගේ කෙලෙස් ටිකයි මේ සහලවල තියෙන්නේ. මාර බලවේගයක් ඉස්සරහා මම ඉන්නේ මම නොසලී බුදුන්ගේ පැත්ත ගන්න ඕනේ. ගෙවි යන අර්ථභාව ප්‍රතිලාභයට ආයිබෝන් කියලා ඊගායකට ඇන්ඩලාස්ට් වෙන්න ඕනේ කියන එක යෝග ජීවිතයත් වැද්දගත්ම තැන. මේ වගේ වැඩමුළුවකදී භාවනා වැඩමුළුවේදී කරන්න පුළුවන් වෙයිද බැරි වෙයිද කියන්න බෑ. හැබැයි ඉඟියක් නම් දෙන්න පුළුවන්. දැන්ලා තීරුම් ගන්නත් පුළුවන් යෝගාවචර කේල් ගහ ගන්න දෙන්නේ පොල් ගහ ගන්න දෙන්නේ කියලා යන පාරෙන් කියන්නත් පුළුවන්. ආන්නේම ගියාට පස්සේ යම් වෙලාවක යෝගාවචරය වෙලාවකට යන්න පුළුවන් නම් උස්ම හරහා උස්ම නැති තැනකට ගිහිල්ලා විවේක වෙලා අම්බෝ යන්තම් ලෝකේ පළවෙනි වතාවට මම රූපී ඕලාරික චාතුම් මහ භූතික කබරිකල ආහාර කන්නා වූ ආත්ම භාව පැටලාවේ ඉක්මවලා මනෝමය ආත්ම භාව පැටලාවට ආවා කියලා තමා වශයෙන් දැනගත්තා නම් මේ යෝගාවචරය නිවන් ලබනවා නෑ. හැබැයි යෝගාවචරය පුදුමාකාර විචක්ෂණ බුද්ධියක් සහිත හැබැයි සෙල්ලක්කාරකමක් සහිත රැඩිකල් වාදී මිනිසෙක්. මේ සම්ප්‍රදාන කෝල මිනිස්යාට කොහොමඩක්වත් මේ පැත්තට යන්න බෑ. ආපහු අරකට ඇදලා දානවා. ඒක යේසුස් වහන්සේ කියලා තියෙනවා. ඔටුවෙකුට පුළුවන් ඉදිකට ඉදිකටක් කරා යන්න. නමුත් මෝඩයෙකුට මේ තත්ත්වෙන් තේරුම් ගන්න බෑ. යහපහුව එන්නමයි හදන්නේ අර නැති වෙන ආත්ම භාව ප්‍රතිලාභය අල්ලන්නමයි. ඒ මොකද අපේ හිතේ තියෙන මේ ආත්ම සංඥාව. බුදුජානසෙම එකක් තියෙනවා කියලා කියනවා. එමෙකක් තියෙනවා වර්ණගනවා දැන් කියනවා ආනවා ඔබ දැන් වර්ණගලා කියාපන්. ඔබ ආපහු යන්න හදන මේ හිස්තන විවේකයේ අවකාශයේ තියේදී ආය අර යන්න හදන ඕලාරික අත්පටිලාභය දැන් උඹම වරණගා ගනින් අන්න ඒකයි මම කියන්නේ ඕලාරික අත්පාව පටිලාභය කියලා පොට්ටපාදට දෙන්නේ අතුල් පහර පිටපැත්තෙන් හැරවනවා. ඔබම හිතාගනි උඹේ හිත කොච්චර අත්පාව පැටලාවේට කැමැතිද ඕල අත්පැටලාවේට කැමැතිද ඕලාරිද? ඒ නිසයි මේ හුස්ම තුනී වෙනකොට සහලයි. බාහයක ඇති කරගන්න හදන්නේ ඒකයි. මේ හන්දි කරලා දුවලගෙන පරියන්කෙන් නැගිටලා යන්න හදන්නේ ඒකයි. නමුත් මම කියනවා එහෙමකක් තියෙනවායි කියලා. නිසා උඹ යන්න හදන එක බොරුවක් නෙවෙයි මම දන්නේ. නමුත් මම ඒක ප්‍රහාණය කරන ක්‍රමයක් කියලා තියෙනවා. උඹ ඒක කරලත් තියෙනවා. උඹ අත්දකලත් තියෙනවා. උඹ බලපන් උඹේ ප්‍රතික්‍රියාව කොච්චරද කියලා. යහිතමු අපි කවුරු හරි ඒක තේරුම් අරගත්තයි කියලා තේරුම් අරගෙන එහා පැත්තට යන්න පුළුවන් කියලා. ඊට පස්සේ ගිහලා හොඳට පట్టල වෙලා විනාඩි සමාට සත ආට භාවනා කරනකොට පහක් හයක් යනකොට ඕනම කෙනෙකුට ඒ දක්ෂ කෙනාට ඉඳගෙන සල්ප වේලාවකින් හුස්ම හරහා ගිහිල්ලා ඒ මොනවාකට හැප්පෙන්නේ නැති අරමුණක් කියලා විශේෂයක් නැති ඒ හිස්තන්ට ගියාම යා දන්නවනම් මේක මනෝමයයි ඒක සම්බංග පච්ඡංග සමන්නාගති රූපී කියලා බුදුහාමුදුරු කියනවා. ඒ මනෝමය ලෝකේ සියලු දේ තියෙනවා හීන ලෝකයක වගේ. හැබැයි මනෝමයයි. මනසින් හදාගත්ත එකක්. එයා ඒක නිසා ඒ මිනිහට ආයෙත් හුස්මත් පේනවා. ශබ්දත් ඇහෙනවා. වේදනක් තියෙනවා. හිත හැබැයි විශාල අවකාශයක ඉන්න බව තේරෙනවා. මේක අර රූපී අත්පටිලාභයේ ගෙවන් කෙරුවට පස්සේ හම්බෙන ඊගා වේදිකාව. ඊගා වට්ටාලේ. ඊගාව කැදැල්ල. ඉතින් යෝගාචරය ඒකේ පට්ටල වෙනොත් ඒ කොච්චර පටල වෙනවද පටල වෙනකොටම ඕලාරික අත්භාවය පටලාවගෙන හිතා ගන්න බැරි තරම් ඒක ඕලාරිකයි ගොරෝසුයි මේක කොච්චර සියුම්ද කොච්චර නිර්ආමිෂද කියලා කොච්චර ආධ්‍යාත්මිකද කියලා කොච්චර ආගමිකද කියලා යෝගාචරය දෙන අනේ මේ අසුචි වලේනේ මම මෙච්චර කල් හිටියේ දැන්නේ අන්තම් මේ මනෝමය අත්පටලාවට ආවේ කියලා මනෝමය අත්භාවය පටලාවේ අයිතිවාසිකම් ලබනකොට ඒකාන්තයෙන්ම ඕලාරික අත්භාවය පටලාවේ සමාජිකත්වෙ නැතු වෙනවා ගෝලාරිකත්ව භාවපටලාභේ සමාජිකත්වයේ ලබනකොටම මේ මනෝමයත්ව භාවපටලාභේ සමාජිකත්වෙ නැති වෙනවා. මේ දෙන්න එක්කෙනෙකුට ඉන්න පුළුවන් එක සැරේ. සාමාන්‍යයෙන් කියන ඕන කෙනෙක් බඩේ පටිපණුවෙක් ඉන්න පුළුවන්. හරිම භයානකයි. එක පටිපණුවෙක් හිටියොත් දෙවන්නේක් ඉන්න දෙන්නේ නැහැ ඌ. එකවරක එක බඩක ඉන්න බලන එක පටිපණියකට විතරයි. ඒ වගේ මේ අත්පටිලාභ තුනක් බුදුහාම දේශනා කරන එක සැරයකට එකයි ඉන්න පුළුවන්. ඒක අනිත් එක්කටට ඉන්න දෙන්නේ. ඒ නිසා ගොරෝසු එක අයින් කරාට පස්සේ සිවුම් එක ආපුවාම ඒකට එළඹ වාසය කරුවොත් එයාට ගොළෝරු එක හොඳට තේරෙනවා මන්න මම ප්‍රහාණය කරුවේ මෙහෙම එකක් කියලා. ඉස්සෙල්ලා පළවෙනි වතාවේ පොට්ටපාදට එහෙම පිළිසුදුවක් තිබුණේ නැහැ. ඉතින්දි බුදුහාමුදුර කෙන පොට්ටපාදේ උඹට කවදාකවත් මේක තේරුම් ගන්න බෑ. උඹ කරන්නේ ආයෙ හුස්ම තියුම් වෙනකොට ගොරෝසු හුස්ම ගන්න එකයි. උඹ නින්දට වැටෙන එකයි. උඹ නැත්තම් සැක උපදවන එක නිසා උඹ වගේ කෙනෙකුට එහාට යන්න බෑ. නමුත් දෙවෙනි සැරේදී බුදුහාමර කියනවා මේක උඹේ වැරද්දක් නෙවෙයි කැහැටි. නමුත් මේක ප්‍රතිපදා විශ්වාස කරපන්. ඒ වෙලාවේදී ඒ හුස්ම ගෙවුනට පස්සේ සතියෙන් දැනගනින් ගෙවුනේ හුස්ම මිස සතිය නෙවෙයි කියන්නේ. හුස්ම තියෙනකොට තියෙන සතියකුත් තියෙනවා හුස්ම නැතිකොට තියෙන සතියකුත් තියෙනවා. හුස්ම තියෙනකොට තියෙන සංඥාවක් තියෙනවා හුස්ම නැතිකොට සංඥා නැති බවක් දන්න. ආන්න ඔයාලා සතිය එහාට ගියාම සතිය කියලා පටල වෙන්නේ මනෝමය අත්පටිලාභේ. ඒක බුදුහාමර නමක් දෙනවා. ඒක සබ්බංග පච්චංග සමන්නාගති. ඒකට කියනවා සූක්ෂම කය කියලා මේ මෑතදී ඔය උඟක් දෙනෙක් කියන්න පටන් අරගත්තේ. ඒක ඔක්කොම තියෙන හැබැයි මනෝමයයි. ඒක දැන් ස්නායු ශල්‍ය වෛද්‍යවරුත් ස්නායු වෛද්‍යවරුත් කියනවා ඔළුව ඇතුලේ වෙන මිනිහ ජීවත් වෙනවා කියලා. එයා තුල තමයි ඔක්කොම සිද්ධ වෙන්නේ. පිට රූකඩේ විතරයි තියෙන්නේ වේදිකාවේ. රූකඩ නටනකොට වැඩකාරයෝ ඉන්නේ උස්ටේජ් එක උඩනේ. අට්ටාලේ උඩනේ අට්ටාලේ ඉඳලානේ රූකඩේ නටවන්නේ. යට තියෙන රූපේ නිකන් නටවන රූපේ විතරයි උඩ වැඩ කරන එක ඔක්කොම අර වගේ මනෝමය එකක් තියෙනවා කියලා. උනන් කියන එහෙම එකක් තියෙනවා. හැබැයි ඒක තියාගෙන රැක ගන්න නෙවෙයි මම මේ දේශනා කරන එකත් ප්‍රහාණය කරන්නේ. ඒ නිසා යම් වෙලාවක යෝගාවචරයයි අවකාශයට ගිහිල්ලා ආස්වාද ප්‍රසවාස නැත්තන් කියලා හොඳට භාවනා කරන හිටියොත් පේනවා මෙතන සතිය පැවැත්ම තියෙනවා සමාධිය පැවැත්ම තියෙනවා ජීවිතයේ පැවැත්ම තියෙනවා මැරිච්ච නැති බව දන්නවා, නිින්ද කියලා නැති බව දන්නවා, ක්ලාන්ත වෙලා නැති බව සිහිය තියෙන බව දන්නවා. එහෙමනම් මේ අවකාශයේ නම් වූ ස්ථානයක් මේ හට ව්‍යාපෝ තේජෝ කියන ආස්තික ප්‍රඥප්තියෙන් ගියාට පස්සේ නාස්තික ප්‍රඥාත්තියෙත් ඉන්න පුළුවන් බව වෙනමම ලෝකයක් බව තේරුම් ගත්තට පස්සේ යාට තේරෙනවා මේ රූප ගැන කල්පනා කරන ජීවත් වෙන ලෝකේ අවුරුදු 100ක් හිටියත් අවකාශය ගැන කවදාකවත් රඟන්න හම්බෙන්නේ නැහැ දැනගත්තට පස්සේ රූප ගැන හිතන්න ගත්තොත් අවකාශයේ ඉන්නත් බෑ. ඊට පස්සේ අවකාශයට පටල වෙනවා. පටල වුණාට පස්සේ කියන එක අරූපී මනෝමියත් භාවයේ මේක තමයි ප්‍රകൃතිය. මම මේ කටබඩනාසේ දිවකය මන ගෙවල් දොරවල් ඥාන දරුවෝ කියලා හිතන දේවල් ඔක්කොම එක හිතාගත්ත දෙයක්. මේ නිර්ාමිෂෝ ලබන මේ ප්‍රීතිය අවකාශයේ ගත කරන ආකාශයේ අනන්තයි කියලා ගත කරන දේ ඊට වැඩිය හොඳයි කියලා එයා මනෝමය ආත්ම භාව ප්‍රතිලාභයෙන් අරූපීයත් ප්‍රතිලාභයකට යනවා. ඊට පස්සේ ඒකට ගියාට පස්සේ තේනවා මේකේ හිතියට ඉන්න හිත කැමති නැහැ. හිත කැමති මොනවා හරි දේවල් අල්ලන්න. ඉතින් විඥානය කරන්නේ මේ දේවල් සහ දේවල් නැති දේ අතර දෙකට බෙදලා නැති දේ ප්‍රතික්ෂේප කරලා ඇති දේට අල්ලන ගතිය තමයි. ඒක නිසා අපිට හිස් අවකාශය වගේ තැනකට ගියාට මාළුව කොට දැම්මා වගේ අසහනයක් දැනෙනවා. මීහරක වෙල්ලිට ගෙනල්ලා බැඳගත්තා වගේ අසහනයක් දැනෙනවා. ඒ අසහනේ මොකද? අර පුරුදු වෙච්ච රූපෙට අදින ගතිය. ඒක නිසා ඒ රූපෙට අදින ගතිය විඥානයේ විසින් ඇති කරන දියසුලියක් බවත් පටලැවිල්ලක් බවත් ඒ නිසා රූප අරමුණු තිබුණත් නැතත් අවකාශය ආවත් පටවියාපෝ තිබුණත් මේ දෙකම හිත නරක කරගන්න නැතුව මදහත් හිතින් බලාහනින් දීමට නම් ඒ යෝගාචරයේ මේ විඥානයේ දෙපිට කාට්ටු ගතිය දෙකට බෙදෙන ගතිය තේරුම් අරගන්නවා කියන එක ඒක ඇත්තටම සංඥාව පිළිබඳව පැත්තෙන් බලනවා සැහැල්ලුයි නමුත් ওই සංඥාව කොච්චර අදහනවද කියනවනම් අරමුණු තිබුණත් නැතත් සමාධිය තිබුණත් නැතත් සමහිත මදහත් හිත ඇති කරන්න බුදුහාමුදුරුවෝ මේ ගැඹුරින් දේශනා කරන්නේ මේකටයි කියලා දැනගන්න නම් විඥානයේ මේ මායාකාරී ගතිය අල්ලන්න. ඒකෝට යෝගාවචරයට මනෝමය ආත්ම භාවයත් තේරුම් අරගෙන අර හිත මේ එක එක මවාපෑම් කරන බවත් මවාපෑම් කරන කරන මවාපෑම් කරන කරන හීන දිගේ අපි දුවන බවත් ඒ හරහා අපේ හිත උදකලාව පාවා දෙන බවත් විදීකේ පාවා දෙන බවත් තේරුම් ගන්න ඒ වගේ දේවල් අපි ඇත්තටම මේ වගේ භාවනා මධ්‍යස්ථාන වල වැඩමුළු වල අපේක්ෂා කරන්නේ අපි බලාපොරොත්තු වෙන එක තීරුම් කරගත්තාට පස්සේ ඒක නම් තමන්ගේ ජීවන රටාව සකස් කරගන්න ඕනේ මේ විවේකයේ බහුල කරගෙන ඒ වගේ දේවල් තීරුම් අරගන්න පුළුවන් විශ්වවිහාරට පැත්තක දාලා ආධ්‍යාත්මයක් ගැන හලකන හුදේකලා බහුල කරන ජීවන රටාවට ගියොත් ජීවිතයක් ඇතුළත ඒක තේරුම් ගන්න පුළුවන් තේරුම් ගත්තට පස්සේ පේනවා ඊට පස්සේ යා සම්පූර්ණ අජටවකාශයකට ගියා අජටවකාශය ආනාවක් වගේ හැප්පෙන්න කිසිම ඝර්ෂණයක් මොකුත් නැතුව ගත්ත වේගෙන් ඉදිරියට යන්න පුළුවන් අර ඉස්සලා කියන අවකාශයට වැඩිය උංගෝ ගැඹුරු තැනකට වැටෙනවා එතකොට බුදුරජාණන් කියනවා යාට පේනවා මනෝමය අත්පාටලාභයත් මේකට සාපේක්ෂව අයින් කරන්න පුළුවන් හැබැයි මේකත් නෙවෙයි නිවන කියන්නේ. මේක තාම අරූපී බ්‍රහ්ම ලෝකයක් නැත්නම් අරූපී ධානයක් වාකලාට සමත කරනට විතරයි මේවට අයිතිවාසිකම් කියන්නේ. ඔය විපස්සනා භාවනා කරනකොට අනන්තවත් එකට යන්න පුළුවන්. ඒක නිසා ඒකට ගියාට පස්සේ බුදුරජාණන්සේ ඒකත් ප්‍රහාණය වෙනස දේශනා කරන්නයි අර ක්‍රමයටම ඒකත් ප්‍රහාණය කරන්න කියනකොට මේ ගැඹුරට යනකොට රාහු චිත්තහත් සාරිපුත්ත ලස්සන ප්‍රකාශයක් කරනවා බුදුරජාණන් වහන්සේට. ඒ මනුස්සයා පොට්ටපාදත් එක්ක ආපු ගෝලයෙක්. එයා කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ යම් වෙලාවක යම් කෙනෙක් මේ ඕලාරික අත්පටිලාභේ ජීවත් වෙනවා. ඒ කියන්නේ මේ රූපේ මම කියාගෙන ඉන්න මේ විකාර ලෝකේ ඉන්න තාකල් ඒ මනුස්සයාට මනෝමය අත්භාව ප්‍රතිලාභයට මෝගයි. අරූපී අත්පත්ලායට මෝගහයට හිතා ගන්නවත් බෑ මේ ලෝකේ කොහෙද එහෙම එකක් තියෙන්නේ කියලා. මේ භාවනා මේ ලෝකේ මේ කාලේ භාවනා කරලා ධ්‍යාන ලබන්න බෑ කියලා ප්‍රසිද්ධ කතාවල් යන්නේ. ඒක මේ පොට්ටපා චිත්තහත් සාරිපුත්ත කියනවා ඕලාරිකත්ත ප්‍රතිලාභයේම මේ ඥාන දරුවෝ ඒකවල දරවල් ලාභ සත්කාර සම්මාන හිලෝකම එකම ලෝකේ කරගත්ත භෞතික ලෝකේ ජීවත් වෙන මිනිස්සයාට මනෝමය අත්පත්ලාභේ සාරූපී අත්පත්ලාභේ මෝගයි තේරෙන්නෙම නැහැ. ග්‍රීක් වගේ. වතුරේ ඉන්න මහලුවාට ගොඩබිම ගැන තේරුම් ගන්නවා වගේ. ඒ වගේම යම් කිසි කෙනෙක්ගේ මනෝමය අත්පටිලාවයට ගියොත්. يعني හොඳට භාවනා කරලා ආස්වාස් ප්‍රස්වාසයේ ගෙවම් කරලා අවකාශයට නැත්නම් ආස්වාස් නොදැන තැනට ගිහිල්ලා හිටියොත් පේනවා අපෝ මේකත් එක්ක බලනකොට මේ ගත කරපු ඕලාරිකත් බව වටලාපේ අසුචි වලක ඉන්න අසුචි පණියක් වගේ නේද කොච්චර කැත වැඩක්ද පහත් වැඩක්ද කියලා ඒකට මෝග වෙනවා හැබැයි යාට අරූපියත් බව වටලාපේ තේරෙන්නේ යම් කිසි කෙනෙක් අරූපීත්ව භාව ප්‍රතිලාභයට ගියොත් එයාට ඕලාරිකත්ව භාව ප්‍රතිලාභේවත් මනෝමයත්ව භාව ප්‍රතිලාභේවත් එයා පිළිගන්නෙත් නැහැ. ඒක තුච්ච කරලා සලකනවා. ඒක විතරමයි සත්‍ය. අනිත ඔක්කොම බොරු කියලා හිතන තරමට ඉදිරිපත් වෙච්ච එක අනිත් දෙක ඔබා දබනවා. එහෙව් ලෝකෙක අපි මේවා ප්‍රහාණය කරන්න නම් අපි දැනට ඉන්න අත්භාව ප්‍රතිලාභේ ප්‍රතික්ෂේප කරන්න එපා. තියනයි කියලා බාහිර අරගෙන එක විනිවිදින්න. ඒක විනිවිදතර පස්සේ ඒක 100%ක් අයින් වෙන්නේ නැහැ. ඒක මනෝමය අත්භාව පරිලාභයට ඉඳිලා අයින් වෙනවා. ඒකට මේ මනෝමය අත්භාව පරිලාභයටත් අර ඕලාරික අත්භාව පරිලාභයට වගේම ඉදිරිපත් වෙච්ච ආසර්පසාසි ගෙවන් කිරීම හුදුට බලාන ඉඳලා ඉඳලා ඉඳලා ඒක ගෙවන් කරාට පස්සේ මොන අවකාශයේ මොන විඥානයේ වැඩ කරන හැටි ආදී අරූපී කොටසට යනවා. එතකොට තේරෙන පටන් අර ගන්නවා මම මෙච්චර කල් විවේකයි කිව්වට හුදකලා වුණයි කියලා කිව්වට ඒ හුදකලා තාම ආකීර්ණ දෙයක්. ඒකෙදි තාමත්ම ගැඹුරු හුදකලාවක් විවේකයක්. විවිච්ච ගතියක් තියෙනවා කියලා මනෝමයයෙන් අරූපියත් භාවයට පටලවාගෙන යනවා. ඒකට ගියත් පුදුරයන්ස කියනවා ඒකත් ප්‍රහාණය කළ යුතුයි කියලා. අන්නේම කෙරුවට පස්සේ ආට තේරෙන පටන් අර ගන්නවා අපි මේ මැරණකම් ඉපදෙනකම් මිතුක් සංසාරේ දැක්කේ මේ ඕලාරිකත්ත ප්‍රතිලාභේ පමණයි. ඒකට කොච්චර ඇලිබැඳි හිටියනම් හිටියද කියනනම් අපිට මනෝමය අත්භාව කටලාභයක් කියන කතා කරන මිනිස්සු පිස්සු විදිහට තේරෙනවා. গুপ্ত විද්‍යාව කරන කට්ටිය වගේ. භූත ධර්ම ගැන කතා කරනවා වගේ. ගුඪ ධර්ම ගැන කතා කරනවා. ඉතින් තියෙනවනම් පේන්න එපායි කියලා. නමුත් අයිසෙක් නිව්ටන් කිව්වේ ලෝකේ ගුරුත්වාකර්ෂණ කතාවක්. අයිසෙක් නිව්ටන් හරහා ගියාට පස්සේ අයින්ස්ටයින් කිව්වා අයිසෙක් නිව්ටන් දැක්කේ ලෝකෙන් 104 කරත් අඩු ප්‍රදේශයක් විශාල ප්‍රදේශයක තියෙන්නේ අවකාශයේ. dark matter dark energy නිසා අයිසෙක් නිව්ටන් කියපු බොරු නෙවෙයි ඔය පොඩි ළමයිගේ වැලි සෙල්ලම්පත් වෙන තරම්වත් වටනා දෙයක් නෙවෙයි මුළු ලෝක සත්‍යයෙන් 4ට අඩු ප්‍රමාණයක් ඉතුරු ප්‍රදේශයේ පිළිබඳව කිසිම මීටරයකින් මනින්න බෑ උපකරණ වලට අහු වෙන්නේ නැහැ නමුත් නෑ කියන්න බෑ කියලා ඊට පස්සේ අන්තිමට ඒ මනස දැන් මැරෙන්න කිව්වනේ කිව්වනේ නැද්ද කිව්වේ මම කියපේක නොදැක්කනම් හොඳයි කියලා. ඒ තරම් අවුලකටපත් වුණා අයිසෙක් නිව්ටන් ප්‍රතික්ෂේපීමත් එක්ක. ඒ නිසා අද භෞතික විද්‍යාව තන්නේ කර අසරණ වෙලා තියෙන්නේ. අනාථ වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ දන්නවා භෞතික විද්‍යාව කියලා අපි අත ගන්න ශූන්‍ය දෙයක් කියලා. නමුත් ඒකටත් එහාට ගියා නම් තාලතොටත් බුදුහාමුදුරන්ගේ රැස් වී දෙනවා. ඒ නිසා බුදුජානක මේක ගලවන්නේ ලුණගේ දීක පොත් ආයෙනවා වගේ උඩම පොත් කැලේවට පස්සේ ඊගා පොත් හම්බ වෙනවා. ඒක කැලේවට පස්සේ තව එකක් හම්බ වෙනවා. එක එක එක එක ගලවන ගියාම අන්තිමට අඩිය මොකක්වත් නැහැ. ඉතින් ඒ නිසා මේ පොතු නැහැ කියන්න එපා. අනාත්ම ධර්මය කියලා කියන අපි කියන්න හදන පොතු නෑ කියන එක නෙවෙයි. එහෙම පොතු තියනවා උඹ ඒක ගලවන්න පුළුවන් බව දැනගන්න. ගලවණ්ඩයි මේ අභ්‍යාසය දෙන්නේ. එහෙම නැතු ඒක සාක්කුව දා ගන්න නෙවෙයි, බණින්න නෙවෙයි. ඉතින් ඒ නිසා අත්තිකිලමතාන යෝගී එක්කන දකින්නටම කියන මේ අනාත්ම ධර්මයක් නම් මේ මොකටද භාවනා කරන්නේ? අනාත්ම ධර්මයක් නම් පින්පව් නැහැ. අනාත්ම தත්ත්වෙන් සතුම් මැරීමක් නැහැ නේ කියලා පටලවා ගැනීමක් කරන නිසා එතෙන්දී යනකොට අත්භාවයක් තියෙනවයි කියලා බාර දීලා තමයි ගැටේ ලියන්න වෙන්නේ. ඉතින් ඒ නිසා බුදුජානක මෙහෙම විස්තර කරලා අහනවා පොට්ටපාදේ දැන් මම මේ විදිහට කිව්වට පස්සේ පොට්ටපාද මම මේ කියන ධර්මයේ අපපටිහිර කතං කියන වචනයක පුරාගෙන කියනවා කාට හරි ප්‍රතිවාද නගන්න පුළුවන් ධර්මයක්ද මම මේ කතා කරන්නේ. වාදෙන් වටන්නත් බෑ ප්‍රායෝගිකව වටන්නත් බෑ කරන මිනිහා වෙන මිනිහෙක් බාටපත් වෙනවා ඒ නිසා මම මේ නිකන් හුදු වාද කතාවක් නෙවෙයි ප්‍රතිපදාවක් කතා කරන්නේ අනික ඕනෑම දෙයක් උදාහරණසේ වාදෙන් පිළිගන්න ඉතින් උනාචි ඉදපත් කරන එක කිසිම වාදකින් වටන්න බෑ වාදෙමුත් දිනනවා සත්‍යරත් යොමු කරනවා ඉතින් ඒ නිසා භාවනා කරන කෙනා Tamanට හම්බෙන හැම භාවනා හරියක් දැකීමටම විරුද්ධ වෙනවා ඒකල ඒක නැතිකරන්න ක්‍රම සහ විදි අහන්න. නමුත් බය ඇරලා. ඔක තමයි භාවනාව කියන්නේ. බෝ කාවන ඉස්සරහට ඵලයන් කියන කියන්නේ අපි ධර්ම සාකච්ඡා කරන්නේ ධර්ම දේශනාවදිත් ඒකට බය ඇරීමක් කරන්නේ. ඉතින් ඒ විදිහට කරගෙන කරගෙන යන්න අපි කොච්චර අත්තරදි කරලා තියෙන්න වෙයිද හිතන්න කොච්චරක් අත්තරදි කරන්න ඕනේද සත්‍ය ධර්මයේ තේරුම් ගන්න කියලා. ඒකට ඇත්තට අත්තරදි කියන්නේ වල කියන්නේ හුරතල් කියලා. භවනා ලෝකේ හුරතල් කියලා. නමුත් මේ හුරතලේ උනත් හුරතලයක් වෙන්නේ නියම ධර්ම සාකච්ඡාවට අහුනොත් විතර. නැත්නම් යෝගාචර පශ්චාත්තාප වෙනවා. ඒකයි මම පටන් අරගත්තේ මේ සංඥා පිළිබඳව මේ කරන කතාව. මේ 26 වෙනි දේශනාව නිසා වමනක් නෙවෙයි ගැඹුරු. මේක කොහොමදක් ගැඹුරුයි. නමුත් භාවනා කරලා යම් දවසක ආනාපාන හිතියදා ගන්න දන්න කෙනා බලාන ඉන්නකොට ඉන්නකොට ආනාපාන වෙනස් වෙනස් තත්ත්වවලටපත් වෙනවා ඒකයි භාවනා ජීවුණුව කියලා තේරුම් ගන්න තරම් මේ බණ හේතු වුණා නම් ලොකු ජයග්‍රහණයක්. දානපාන කරන එක නම් හිතන්නේ හැමදාම එක විදියටම මට ආනපාන පෙනපිනි තියෙන්න ඕනෑ කියන අත්දැකීම ගියොත් එයා කවදාකවත් අර එකක් ගෙවම් කරලා සියුම් එකට යනවා. ඒක ගෙවම් කරලා අත සියුම් එකට යන කතාව දන්නේ නැහැ. ඒ නිසා එක බණකින් එක රැක් භාවනා කරලා එක වැඩකින් මේක ඉවර කරන්න බෑ. ලක්ෂ වාරයක් කර කර සුද්ධ කර සුද්ධ කරන යනකොට අර මුලින් මුලින් කරපේකට සාපේක්ෂව එnde එnde එnde මේකේ ලොකු අපටිහිරකත භාවයක් පේනවා. මේක මාදින් බුරු කරන්න බෑ. කරලමයි තීරු කරන්න ඕනේ කියලා ඒ නිසා භාවනාවට පෙළඹියදී පිළිසකට මේ ඉදිරිපත් කරන ලද කරුණු තමන් කරගෙන යන වැඩේ සතුටින් ධෛර්යයෙන් යුක්තව කරගෙන යන්නට හේතුවක් ධෛර්යයක් සතියක් සමාධියක් ප්‍රඥාවක් වඩපත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් තවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා සිල් දිනාට සැනසීමුදා වේවා කියලා ප්‍රාර්ථනා. අපි පිරිස අවශ්‍යතාවය තියෙනවා නම් සුළු වේලාවකට ධර්ම සාකච්ඡාවට වෙලා ගන්නවා. මේ කීප දේවල් පිළිබඳව වහාම පිරිසුදු කරගatiya දෙයක් තියෙනවනේ. එහෙම නැත්නම් අපි ඊත්තාවතා ചാති ගාථා සජ්ජායනා කිරීමේ ධර්ම දේශනා නිමාව සටහන් කරන්න බලාපොරොත්තු වෙනවා. අයියනා අපි දෙවියන් අවසරයි. ප්‍රකට වෙන වස්තු වල වායු ධාතු වල ප්‍රකට වෙන තැනට යොමු කරන කියලා තුමාසි නේද? ඒකට විතරම වෙන වායු ධාතු අමතරව අනිත් ධාතු ප්‍රකට වෙන අවස්ථාවක් දැන් නිදර්ශනයක් වශයෙන් ගත්තොත් වායෝ ධාතු ප්‍රකටන ඒක බලන්න වෙන එකක් ප්‍රකටන ඒක බලන්න. ප්‍රකට වෙන එක බලනවා මිසක අහවල් එක ප්‍රකට වෙන්න ඕනයි කියලා අපේක්ෂාවක් ප්‍රාවචරය තුල නැහැ. ආනාපාන සතිය ඉවර කරලා මාර්ගාත්මක ආනාපාන සතිය බලන්න කියලා අනිවාර්ය නැහැ. ආනාපාන නිර්දර්ශනයකට ගන්නවා. ආනාපානෙ පෙනී පෙන්නොත් ඒක බලපන් ඒක වායෝ ධාතු. වෙන උෂ්ණ තරත්තනවා වෙන්න පුළුවන්. තද වෙනවා පේන්න පුළුවන්. ගලනවා පේන්න පුළුවන්. මේ පේන විලාදික භාවනාවට විරුද්ධ ධර්ම නෙවෙයි භාවනාව මේ. ඉදිරිපත් වෙන එක බලන්න. ඒ වගේ ඔය වගේ ප්‍රශ්න කරන්නේ නැතුව කවදාකවත් අපිට මේක තේරුම් ගන්න බෑ. නැත්තම් බණ කියන යන වේදන මේ ආමතුරු මේ ආනාපානේ දේශනා කරන්න හදනවා. නෑ එහෙම ගන්නෑ. ආනාපාන දේශනා කරන්නේ නිදර්ශනයකට ගන්නවා. ඉතින් ඒක මුද්‍රණාසෙත් ඒක චාරිත්‍රයට කරලා තියෙනවා. සක්මන් කරනකොට ආනාපාන ගන්නෑ. එතකොට පටවි ධාතුන ප්‍රකට වෙන්නේ ඒකද කියනවා. ඒ වෙලාවට ඉදිරිපත් වෙන්නේ මොකද්ද කියලා දැනගන්නත් යෝගාවචරය සෑයෙන මෝරලා තියෙනවා. මේ නැත්තම් අර දෙ නෑ කියලා කනගාට වෙනවා මිසක තියෙන දේ ගන්න නෑනේ. යෝගාවචරයට ඕන තියෙන්නේ මොකද්ද ඉදිරිපත් උනේ? ඒකත් එක්ක භාවනා කරන එකට කියනවා යථාභූත ඥාන දර්ශනේ ඇති හැටිය දැකීම අද හරිම අමාරුයි තේරුම් ගන්න. උඹව දෙනෙක් කියනවා මට ආදී අප්සෙට් වලට භාවනා කරන්න බෑ ආනාපානෙ පේන්නේ. ඉතින් කවුද වදේ කිව්වේ ආනාපානෙ බලපන් කියලා. පේන දේ බලපන් කියලා නේ කියන්නේ.